තස්මාතේ තිය ඝාපතිේ වං සික්කිතබ්බං න ආපෝ ධාතු උපාදිස්සාමි නච මේ ආපෝ ධාතු නිශ්චිතං විඥානං භවිෂ්‍යති इति එවං හිතේ ඝාපති සික්කිතබ්බං තීති ගෞරවනීය මෑණිවරුනි අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ධම්ම වේපදනම පොල් කරගෙන මේ වාගේ මුළු දෙන නැත්තම් එකතු වෙන සෑම අවස්ථාවකම උදේ වර්ග කාල වේලාවක් වෙන් කර ගන්න ධර්ම දේශනාව සඳහා ඒක එක චාරිත්‍රාක් ඒ වාගේ මේ ධර්ම දේශනාවත් සර්වචනාංශයේ විසින් දේශනා කරන ඉච්ඡ සූත්‍රයක් ඉදිරියෙන් තියාගෙන ඒ සූත්‍රයට අනුව දේශනා මාලාවක් විදිහට පවත්වන එකත් එක චාරිත්‍රාක් ඉතින් මේ දවස්වල මේ වකවානුවේ අපි ඉදිරියෙන් තියාගත්තේ ਸਰවචනාංශයේ විසින් දේශනා කණ්ඩේච්ච අනාථ පිණ්ඩිකෝ ආද සූත්‍රය. ඉතින් මේ සූත්‍රය පිළිබඳව උනන්දු කෙනෙක් ඉන්නවා නම් සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය පොතේ මේ සූත්‍රය සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේක ශාසන ඉතිහාසයේ පැත්තෙන් ਸਰවචනාංශයේ නැත්නම් ගෞතම ਸਰවචනාංශයේ චරිත චරිතය පැත්තෙමුත් වැදගත් වෙන සූත්‍රයක්. ඒ මොකද සර්වචනාංශේ ශාසනීය සාරවත්න ශාසනීය පවත්වාගෙන යනකොට ඊටපු සිවණක් පිළිසේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිළිසේ ආදර්ශවත් චර්චයක් ගත කරපු දැන් අපි මේ ඉන්න පරිසරයේ පවා ගැන හිතලා කටයුතු කරපු සිල්වත් ගුණවත් ධනවත් උපාසක මහත්තයෙක් තමයි අනාථ පින්ඩික කියන සුදත්ත කියන සිටුතුමා. ඒක කොච්චර ප්‍රසිද්ධද කියනවනම් දහපාසගෙන දරුවෙක් පවා පුංචි බුද්ධඝම් කාර්යය පවා තමන්ගේ මාමා බාප්පා අඳුරන්නේ නැති වුණාට අනාථ පින්ඩික සිටුතුමා කිව්වහම මතකයක් තියෙනවා. ඒ තරම් අපට පුරු ගතියක් මේ සිටුතුමාගේ චරිතයෙන් පෙන්නනවා. බොහෝමත්ම සර්වචනාංශයේ ගෞරව කරපු ශාසනය හොඳට හදාarලා තිබිච්ච ආදර්ශවත් චර්චාවක් ගත කරපු කෙනෙක්. ඒක සර්වඥ ශාස්ත්‍රයේ මුල් කරගෙන කරපු වටිනා පූජාවල් වල මුල්ම එහෙම නැත්නම් කරුකටයුතු පූජාවක් කරලා පූජාවලිය පටන් ගත්ත කෙනෙක්. ඒ වාගේම ශාසනයෙන් ගන්න පුළුවන් උසස් කල නෙරාගත් කෙනෙක්. ඉතින් එතුමගේ අවසාන ජවනිකාවයි මේ සූත්‍රයට ගැඹෙලා තියෙන එක බොහෝම ධර්මයට බර ආදර්ශවත් ආසන්න චිත්තක්ෂණයක් ආසන්න මොහොතක්. ඒ නිසා මේ බණට සමාන ආසන්න බණ කියලා කියනවා. ඉතින් මේ සිත්තුමාගේ අවසාන අවස්ථාවේදී එතුමා අපේක්ෂා කරනවා සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේට තමන්ගේ ලෙඩ ඇඳ ගාවට වැඩලා බණ ටිකක් කියලා හිත සකස් කරලා දෙයි කියලා. ඒනො ආනන්ද ස්වාමීන් වහන්සේ අපේ ආනන්ද මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ පච්චා සමනෝ නැත්තම් සහායකෙක් වශයෙන් ඉදරට වැඩම කරලා දේශනා කරපු බණ ටික තමයි අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රයේ වශයෙන් ගොනු වෙලා තියෙන්නේ. පිළිවෙලා තියෙන්නේ. ඉතින් මේ බණ පුදුම විදියට ගිහියෙකුට ධර්ම ගැඹුරක් පැකිලීමකින් තොරව එහෙම නැත්නම් සැකයකින් තොරව දේශනා කරපු තැනක් ඒකේ අනාථපිණ්ඩික සිටුමාගේ අවසාන ඉල්ලීමක් විශාල වගකීම් දරන එහෙම නැත්නම් යුතුයකම් රාශියක් තියෙන සුදු අඳින දී කෙනෙකුට පවා සමහර විටක මේ සරුවචනාංශයේ දේශනා කරන ධර්ම සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ දේශනා කරන ධර්ම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා එහෙම තෝරණ බේරන්නේ නැතුව උපාසක උපාසිකාවන්ටත් මේ ධර්ම දේශනා කරන්නයි කියලා එතුමා ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ මොකද කාරණා දෙකක් නිසා එකක් සංඝයා වහන්සේලා හිතනවා අඹදරුවන් රකින්න වාක්‍ය මිතුකම් දරන සුදු ඇඳුම් අඳින විවිකේ මන්ද මේ ගියත් ගන්න මේවා තේරුම් ගන්න බැරි වෙයි කියලා කපත්තකින් හිතනවා. ආ ඒ වාගේම ගියත්ොත් සමහර අය පුළුවන් බව තේරෙනවා. නමුත් පැවිදියත්ෝ Tamante ඒ වගේ ධර්ම දේශනා නොකරන නිසා ශාසනේ පසුබෑමක් ඇති කර ගන්නවා. ඉතින් ඒ වගේ තැනකදී වචනය ප්‍රකාශ කරලා කමක් නැහැ ස්වාමීන් වහන්සේ අපටත් ඒක කියලා දෙන්න අපිත් උත්සාහ කරන්නම් කියලා කියන සෑහෙන තෙදක් තියෙනවා. සෑහෙන තෙදක් එන බලධාරකමක් ශාසනයේ තියෙන කෙනෙකුට තමයි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ නෝගේ ධර්ම භාණ්ඩ ධර්ම සේනාධිපති ස්වාමීන් වහන්සේට මතක් කරන්න පුළුවන් වෙන්නේ කමක් නැහැ ස්වාමීන් අපි පුළුවන් උත්සාහය දරන්න ඔබ වහන්සේලා දේශනා කරන්නයි කියලා. ඒකේ දේශනා කරේ නැත්නම් වගකීමකින් තොරව වැඩක් කරා වගේ වෙනවා සංඝයාට. මොකද දේශනා කරලා පස්සේ සංඝයාට යම් කිසි ඊට ප්‍රස්තාවක් දොර කවුරු විවෘත වීමක් වෙනවා. ධර්ම කොටස සියලු දෙනාත් එක්ක සමසේ බෙදා ගන්න. කෙසේ නමුත් මේ විදිහට පුංචි කවුලුවක් පුංචි බිංගයක් අර දුන්නට ඒක අමාරුයි ඒක ගැඹුරුයි ඒක හිත යොදලා කරන්න ඕන වැඩක්. ඉතින් මේ අද අපි ඉදිරිපත් කරන කොටස ගත්තත් ඒක එහෙමමයි. කියන්න පුළුවන් පුළුවන් කිව්වට ඒක ගාක්ලේශිකක් නෙවෙයි. බැදීම දෙකුත් නෙවෙයි. ඒ නිසා ඒක සඳහා ආදර ගෞරවයෙන් නැමී සිට ගන්න ඕනේ ධර්ම ගෞරවය පිටන්න ඕනේ සතිය සමාධිය තියෙන්න ඕනේ ලෑස්තිලා යන්න ඕනේ නැවත නැවත අහුම්කම් දෙන්න ඕනේ එතකොට තමයි කෙනෙකුට මේ කොට පාද ගන්න පුළුවන් වෙන්නේ පාර පාද ගන්න පුළුවන් වෙන්නේ ඉතින් ඒ නිසායි අපි මේ එක සූත්‍රයක් අරගෙන දිගින් දිගටම දේශනා මාලාවක් විදියට සූත්‍රය සාකච්ඡා කරන නිසා එක දවසකට අපි ගන්නේ බොහොම කුංචි කොටසක් කියවතාවේදී අපි පෙබ්‍රවාරි මාසේ 23 වෙනිදා රැස්වෙච්ච වෙලාවේදී පටන් අරගත්තේ මේ ධාතුන් එක එකක් වශයෙන් සලකා බැලිය යුතු ආකාරය. මෙතනදී ආනන්ද සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මර ඇඳේ ඉන්න ඊටාත්ම තද බල විදියට මාරාන්තික වේදනාවේ විඳින ඒත් සෝවන් වෙච්ච ධර්ම ගෞරවය ඇති උපාසක මහත්මයෙකුට මතක් කරන්නේ තස්මා තේතිය ගහපති එවන් සික්කිතබ්බා මෙවැනි මර ඇඳක ඉඳදී වුණත් මෙනි බරපතල වේදනා විඳිනවා වුණත් යුතුයම් වගකීම් බාර තියෙන කෙනෙක් වුණත් ගෘහපතිය මෙලෙස හික්මිය යුතුයි මෙන්න මේකයි ඔබතුමාට අත්පත් කරන්න කැමැති භාරය ධූරය නච්චමේ න ආපෝ ධාතු උපාදිශාමීති මේ හතර මහා ධාතුන්ගෙන් එකක් අපි මේ වෙලාවේදී කොටු කරනවා ඒ කොට හදා ගන්නවා පරිච්ඡේද කළ බලනවා පිරිසිදු දකින්නවා න ආපෝ ධාතු උපාදිස්සාමීති ධාතු හතර වශයෙන් වෙන් කරගෙන ධාතු හතරයි ආපෝ කොටස නච්ච මේ ආපෝ ධාතු නිශ්චිතං විඥානං භවිෂති इति මේ ආපෝ ධාතුව මුල් කරගෙන නිස්සය කරගෙන ආශ්‍රය කරගෙන මට විඥානේ නොවේවා නැත්නම් විඥානය හිත් කරදර ගන්න ආපෝ ධාතුව අරමුණු නොකරවා ඒ වංගිතේ ගහවතේ සිච්චිතප්පං මේ විදිහට හිටෙන්නේ. ඉතින් අපි මෙතනදී අපි ගිය පාර මතක් කරගත්ත ආඨවි ධාතුවත් මේ අද මතක් කරගන්න හදන ආපෝ ධාතුවත් තේජෝ වායෝ කියන ධාතුත් ගත්තහම ඉතින් මේ හතරෙන් කියවෙන්නේ ලෝකේ තියෙනා වූ රූප ධර්ම කොටස්. ඒක නිසා මේ රූප ධර්ම පිළිබඳව කෙනෙකුට නාම ධර්මයන්ගේ වෙන් කරලා රූප ධර්මයන්ට පඨවි ධාතුව ආපෝ ධාතුව වෙන් කරලා ආපෝ ධාතුව පඨවි ධාතුව වෙන් කරලා දිවසයෙන් පිරිසිදු කර ගන්න පුළුවන් නම් පරිච්ඡේද කරලා දකින්න පුළුවන් නම් විෂිතුරු කරලා දකින්න පුළුවන් නම් පතුරු ගහලා දකින්න පුළුවන් නම් ඒක පොඩි වැඩක් නෙවෙයි එතෙන්ද යනකම් යම් කිසි කෙනෙකුගේ භාවනාව පිරිසුදු කරගන්න එක මරණයදීදී කරන්න බෑ. ඒ දෙලෙඩ වුණාට පස්සේ කරන්න බෑ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බණ කියන්නේ කියලා කරන්න බෑ. ලෑස්ති වුණාට කරන්න බෑ. ප්‍රාර්ථනා කරලා කරන්න බෑ. නමුත් යම් කිසි කෙනෙකුට ඒකට අවශ්‍ය කරනා වූ මූලික මානසික සැකස් කිරීම, භාවනාව, ශික්ෂාව තියෙනවනම් ඒ කෙනාට ඒ හදාගත්ත ශාසනික ගුණ ශීල සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කියන මේ ගුණ ටික තියෙනවනම් ඒ කෙනාට මේ වෙලාවේදී අභ්‍යාසයක් දෙනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අනිත් දේවල් වලින් පටවි පින් කරගත්තා වගේ ආපෝ ධාතුවත් වෙන් කරගන්න අන්නේ ආපෝ ධාතුව හිත් කරදර ගැනීම පිණිස විඥාණයට පිහිටක් ආධාරයක් පිණිස විඥාණයට පාදමක් වෙන්න දෙන්න එපා ඒ වෙලාවේදී විඥාණය ගඟට වැටිච්ච මිනිසෙක් වගේ අහුවෙන පිටුරු ගහක එල්ලෙනවා ඒ නිසා එවැනි එල්ලෙන්න සංසාරේ ගැට ගහන්න දිගට වවන්න, එල්ලිලා ඉන්න, පවත්වන්න දඟලන මේ විඥාණයට ආපෝ ධාතුව පිටුරු ගහක් වෙන්න දෙන්න එපා. ආපෝ ධාතුව හයිය කිත්තම් කඹයක් වෙන්න දෙන්න එපා. ගහක් වලක් වෙන්න දෙන්න එපා. ආපෝ ධාතුව මම අල්ලගන්නේ නෑ. ආපෝ ධාතුව නිසා මගේ විඥානේ වෙන්නේ නෑ. නොවේවා. මෙන්න මේකයි මම මේ දුක්‍රමයේ කියලා හිතාගන්නේ කියලා හිතට වද්දාගන්නේ කියලා යෝනිසමංස්කාරය පිටවන්නේ කියලා සමාධිත්‍ය පිහිටවන්නේ කියලා මෙතනදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අනාථපිණ්ඩික සිරිතුමාණ මතක් කරනවා. ඉතින් ඒ සඳහා පොටපාද ගන්නවයි කියන එක එහෙම නැත්නම් මේ ආපෝ ධාතු වෙන් කළ හඳුර ගන්නවයි කියන එක එච්චර ලේසි නෑ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් දන්නා තැන සිට පටන් ගත්තොත් ආපෝ ධාතුව කියන එක නියෝජනය කරන්නේ වතුරේ. වතුරේ තියෙන ගුණයකටයි ආපෝ කියලා පෙන්නන්නේ නමුත් ඒක නිදි නිදර්ශනය කර දක්වන වතුර මතින් නිදර්ශනය වෙන ආපෝ ගුණය තේරුම් ගන්නවා කියන එක ටිකක් දාර්ශනික වැඩක්. උපමා උපමේය ගලපගන්න. උපමා වශයෙන් පෙන්වන්නේ වතුර වතුරේ තියෙන ගුණ දෙකක් තමයි ආපෝ ප්‍රභාව, ආපෝ භාව, ආපෝ ගති ආපෝ ධාතු කියලා කියන්නේ. වතුරේ මේ තෙතමනේ ගතියේ තියෙනවා එකිනෙක ආබන්ධනය කරන්න පුළුවන් ගතියක්. හොඳට වේලිච්ච අලුව කුඩු ටිකකට අග්ගලා කුඩු ටිකකට සිමෙන්ති ටිකකට වතුරක් දාපු ගමන් ඒ කුඩු ඔක්කොම එකතු වෙලා කැටි ගැහෙනවා. පිඬු කරනවා. එන්න මේ පිඬු කරන ගතිය ආබන්ධන ගතිය කියලායි අපේ පොතේ සඳහන් කරලා තියෙන්නේ. ඒක ආපෝ ධාතුවේ ලක්ෂණයක්. භාවයක් භාවයක් ගතියක් ධාතු ගුණයක් ඒක වෙන්නේ පිටු කරන ගතිය එන්නේ ආපෝ ගතිය අඩු වුණොත් ආපෝ ගතිය වැඩි වුණොත් වැగిරෙන ගතිය අලුව වලට උනක් කමන්නේ පැණි ටිකක් වැඩි වුණොත් පිටු කරලා තිබ්බට ඒකේ ආකාරය පවත්වන්න බෑ ඒක වැක්කිරෙනවා ඒ වගේම තමයි සිමෙන්ති වලට වතුර ඩිංගක් පැටනොත් සිමෙන්ති සව්වට වගේ කැටි ගැහෙනවා වැඩි වුණොත් වැగిරෙනවා නිසා මේ වැగిරෙන ගතිය සහ ආබන්ධන ලක්ෂණය තමයි ආපෝ ධාතුව කියලා කියන්නේ ඉතින් ආපෝ ධාතුව නියෝජනය කරන මේ වැగిරීම සහ ආබන්ධනය වෙන ගතිය වතුරේ පෙනෙන නිසා අපි වතුරටත් ආපෝ ධාතුව කියලා සඳහන් කරනවා ඉතින් ඒක තවත් ටිකක් ਸਰවඥාන්සේ සමීපස්ත කරලා එහෙම නැත්නම් උච්ඡන්න කරලා ආසන්න කරලා පෙන්නනවා මේ අපි බුද්ධ දෙයිල පොතේ දකින්න නැත්තම් කායानुපස්සනාවේදී දකින්න කායගත සතියano කියන මේ දෙතිස් කොටාසේ යගේ ආබන්ධන ගතිය සහ පග්ඝරණ ලක්ෂණي වැගිරෙන ලක්ෂණේ තියෙන ධාතු කසයක් තියෙනවා සිම්මං පිත්තං උබ්බෝලෝ ඊතං සේතෝ මේදෝ අස්සවසා ඛේලෝ සිංහානිකාලාසිකා මුත්තන්ති කියලා. ඉතින් මෙව්වත් ආපෝ කොටාස වශයෙන් තමයි අපි භාවනා කරන්නේ. ඉතින් එතකොට උත්කලයක් මමෙක් ඉස්ත්‍රියාවක් පුරුෂයෙක් කියන එක ඒ ධාතු වශයෙන් කඩලා බලනවා කියන එකත් විප්ලවීය චින්තනයක්. මොකද අපේ හිත පිඩු කරලා ඉත්‍ත්‍යාවක් වශයෙන් දකින්න ආසයි. ඒක පිඩු කරලා ගොනු කරලා පුරුෂයෙක් වශයෙන් දකින්න ආසයි. ඊට පස්සේ ස්ත්‍රියව පුරුෂයාට කැමති වෙන ගතියක් තියෙනවා. නමුත් පුරුෂයෙක් Tamange සෙමට කැමතිත් නැහැ. ස්ත්‍රියගේ සෙම ගත්තොත් සෙමට කැමතිත් නැහැ. වෙන් කරගත්තා පස්සේ පිට පිටාශේ තැන්පත්ලා තියෙන පිටතර ගත්තොත් Tamange ටික දැක්කත් ඒක මනාප ප්‍රිය නෑ. වෙන කෙනෙක්ගේ දැක්කත් මනාප ප්‍රිය නෑ. පුබ්බෝ කියලා කියන්නේ සරව ලෝහිත කියන්නේ ලේ සේදෝ මේදෝ කියලා කියන්නේ සුවේදී කියලා කියන දහඩිය මේද කියලා කියන වරුණු තෙල් මේ කොයි දේ ගත්තත් මේව අපි දකින්නේ අසුචි විදියට ඒ නිසා මේක ගොනුව හදලා පිටු කරලා මේක තාපමෝල් ගන්න එවනත කටමැටි බඳින්න මැටි යනට ගන්න වතුර වගේ ඒ පිටු කරලා අර ඇටෝලින් හදලා නහර වලින් බැඳලා ඒකට මැටි ගහලා දෙමැට ගහලා උදු ගහලා තින්ද ගාවට පස්සේ ගෙත ආසා කරනවා අපි. නමුත් අර මැටි වලට මැටි වශයෙන් තියෙද්දී කෘත්‍ය සම්පාදනය කරන්නේ නැහැ. අපිව සාමාන්‍ය ලෝකේ බහුල දේවල් ඒ තරමටත් වැඩිය පිළිකුල් කරනවා ශරීරයේ තියෙන ආභව කොටස් වෙන් කරගන්නවා. නමුත් ඒ ගොනු කරලා මේ ශරීරයක් හැදුවට පස්සේ භද්‍ර යවුවනේ ජීවිතේ පාටම යා මේ කලු කිස්තිබියේදී ඒවට පුදුමාකාර ආශාවක් සමස්තයක් වශයෙන් ගත්තාම පේනවා. මේක කියන්නේ තනි තනි කොටස් වශයෙන් තියෙන අගයන් තනි තනි කොටස් ඔක්කොම එකතු කරලා ඒකකයක් වෙනකොට මොකද්ද වැඩිවීමක් වෙනක సౌందర్యාත්මක වැඩිවීමක් කියලා සාහිත්‍ය කාර්යය කියනවා. මොකද සර්වඥාන්සේ දකින්නවා භව තෘෂ්ණාව වැඩෙන්නේ පොදිය එකතු වෙච්චාම. එක එකක් වෙන් කරපුවාම ඒ භව තෘෂ්ණාව වෙනුවට අප්‍රිය ගතිය පහළ වෙනවා. අසුබ ගතිය පහළ වෙනවා. ඒ නිසා කෙනෙකුට මනුෂ්‍ය ශරීරයක තියෙන මේ භඩවි ආපෝ තේජෝ වායෝ කියන මේ කොටස් වලින් හැදිලා තියෙනවා කියන මූල ධර්මයන් ආගන්තුකයි. ඒකට පිළිගන්නේ නැතුව බැරි නිසා පිළිගන්නේ. නමුත් ඒක කොවිලාකාරී නිදර්ශන කළ පෙන්වොත් මෙන්න ශරීරයක තියෙන සෙම මෙන්න පිට මෙන්න සරව මෙන්න ලේ මෙන්න සෙම කියලා පෙන්වන්න පටන් අරගත්තොත් අපිට බත් කන්න බැරි වෙනවා. දවස් ගාණක් බත් කන්න බැරි වෙනවා. ඒක දකින්න කොටත් පෑ හීනෙන් බය වෙනවා. අන්ධකාරයට බය වෙනවා. තනි වෙන්න බය වෙනවා. ඒ තරම් මෙවුවා අකුලයි. නමුත් මේවා කෙරේ තියෙන උපාදාන මේවා කෙරේ තියෙන ආශාව එන්නේ එවුවා කලාප වශයෙන් බැඳීමකට පස්සේ. පොදි වුණාට පස්සේ. ඒ පොදි වුණාට පස්සේ ඒ සමස්තයේ වැඩි වෙන වටිනාකම මේ ස්ත්‍රී පුරුෂයන් අතර තියෙන සම්බන්ධතාවය වගේ. එහෙම නැත්නම් ලස්සනට නිර්මාණය කරපු ගෘහ භාණ්ඩයක් වගේ. හොඳට ඒරොඩයිනමික්ස් කියලා හදපු කාර් එකක් වගේ. එහෙම ලස්සන ලස්සන ආශෙන්තරාවක් වගේ බැලු බැලමට ඒක බොහොම කෘත්‍ය සම්පාදනය කරනවා ආශා කරන ගතියකුත් තියෙනවා. මොකද ඔක්කොම කොයි රූප ධර්මයක් ගත්තත් මේ හතර මහා ධාතුන්ගෙන් තමයි සකස් වෙලා තියෙන සදී පැදී සදී පැහැදී තියෙන්නේ. ඉතින් කෙනෙකුට මැරිච්ච ශරීරයක තියෙන මේ ආපෝ කොටාස වගේ සවිඥානික ශරීරයක තියෙන ඒ කොටාස වෙන්කොල්ල දැනගන්නවා කියන එක මරණාසන්න වේතාවු මිස කරන්න බෑ. ඒ වෙලාවට ඉතින් අර හිතේ තියෙන අර දැඩි අමීරි ගතිය තුල ඉඳට හිත පහන කරපු කෙනෙකුට නම් පේනවා මේ පටවියාපෝ තේජෝ තව වෙලාවකින් පටවියාපෝ තේජෝ මහා ධාතුට සම්බන්ධ වෙනවා. ඕක තමයි ආදාහනය කරනවා කියන්නේ. ඔය තමයි අපිට කියන කැලේ ගහනවා කියන්නේ. භූම දාන කරනවා කියන්නේ පොළොවට මේ මෙතෙක් කල වෙන් කර හිටු ගෑණි කියන පට වියාපෝ තේජෝ නැතත් පොළොවට දානවා. මේ මිනිහා, පිටිමියා, නළුවා, නිලිය, ගායිකාව, సౌందර්යය, සූප සුන්දරි ඔක්කොමලා අන්තිමට පට විධාතුට පට විධාතු එකතු වෙනවා. ආපෝ ධාතුට ආපෝ ධාතු එකතු වෙනවා. ඒක මරණ චිත්තක්ෂණය වෙනකොට ඇති වෙන මේ මෙච්චර ආශාවෙන් කවලා පොළව ඇඳ කුටි කොට්ට මෙට්ටවල නලවපු සකපවපු මේ හතර මහා ධාතු නැවතත් අර විදිහට කැලේ ගහන්න වෙනකොට ඉතින් පණ තියෙන මිනිසුන්ටත් මොකද්ද මොකද්ද හිතෙනවා මරණවනසලත් මරණා වාගේ මහා බයක් ඇති වෙනවා ඒ නිසා මරණේ මහ විශාල පාඩමක් උගන්වනවා නැවතත් හතර මහා ධාතුන්ට හතර මහා ධාතුන් එකතු වෙනවා ගහට ගහක් මොරටු වේදී එකතු වෙනවා වගේ හතර මහා ධාතුන් වෙන් වෙලා ආය එකට එකතු වෙන වෙලාව අන්නේ විදිහට සවිඥානික ශරීරයක තියෙන හතර මහා ධාතුන් වෙන් කරලා බලනවා කියන එක ධාතු මනස්කාර භාවනා විදිහටයි කායනුපස්සනාවේදී 14ක් භාවනා ක්‍රම අතර ਸਰවඥාන්සේ පෙන්වන්නේ ඒක පුදුමාකාර විදිහට නවීන විද්‍යාව සහ බුද්ධාගම ගලප නැත්තඳ 100ට 100ක්ම අනුයාත වෙන තැනක් තමයි ධාතු මනස්කාර. භෞතික විද්‍යාවෙත් ඝන, ද්‍රව, වායු සහ තර්මොඩයිනමික්ස් කියලා හතර කොටසෙන් කඩලා පෙන්නනවා. ඝන කියනකොට උගක් වෙලාට පටවි කොටාශය ගෑනවා ද්‍රව කියනකොට මේ ආපෝ කොටාශය වැටෙනවා වායෝ කිව්වහම වාත කොටාශය තර්මොඩයිනමික්ස් නැත්නම් තාපය කිව්වහම තේජෝ කොටාශය වැටෙනවා ඒ අනින් ඒ අතින් සර්වඥාස ඉගෙනගත්ත දේ අද භෞතික විද්‍යාඥාන ශිෂ්‍යයෙකුත් අතර කිසිම දියුණුවක් වෙලා නැහැ සර්වඥාන්සේ දා දැනගත්ත ටිකම තමයි. ඒ අතර නැවත හඳුනා ගැනීමක් සිදු වෙනවා අද මේ වෙනකොට ඒ විද්‍යාගාරවල නමුත් අලුතෙන් දෙයක් හොයාගත්තේ නැහැ ඒ නිසා එකමයි මේක දැනගත්ත දෙයක්ම ඉගෙන ගත්ත කියනකොට සර්වඥාන්සේ ඥානයේ විශේෂ සම්දිස්ථානයක් පෙන්නනවා මොකද සර්වඥාන්සේ ප්‍රකාශ කළ කිනෝ ඡ ධාතුරෝ යම් පුරිසෝ රාහුල පුංචාන්තරණ කියනවා ඡ ධාතුරෝ යම් පුරිසෝ රාහුලය පුරුෂයයි කියලා කියන්නේ මේ හතරමා ධාතුන් හයකට ඛඩ ව්‍යාපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. ඉතින් මේ පුරුෂයා මේ පුද්ගලයා කියන කෙනා මේ ජීවත් වෙන තාක් ඒ මෙච්චර මේ සාවිශාල විශ්වයේ තියෙන මේ යම් ධාතු කොටාශයකට මම කියාගෙන ඒක තමන්ගේ වශයේ පවත්වන්න හදලා ඒකට රමණය කරලා අබිරමණය කරලා ඒ ධාතු කොටාශවල එනත්නම් මේ රූප කොටසවල සෑම විපරණාමයකින්ම පෙළෙනවා. දැන් හිතනවා මේ ටික මගේ නිසා මේවා කරලෙන්න බෑ, වෙනස් වෙන්න බෑ. මට ඕන විදිහට තියෙන්න ඕනේ, ශප පිණිස පීටන්න ඕනේ, සුභය පිණිස පීටන්න ඕනේ කියලා. නමුත් මේ ධාතුල ප්‍රകൃතිය තමයි ඒක විපරිණාමේ නිතරම දක්වන. කිසිම විදියකට තිබ්බ තැන තියෙන්නේ දෙක සුඛයක් දෙන්නේ පුදුමාකාර දුකක්. ඒක මේ කැරකෙන රෝදයක් අතින් අල්ලලා නතර කරන්න හදනවා වගේ මේ ධාතු කොටාශයක් මගේ කියාගත්ත ගමන් ඒක මට ඕන තාලට පවත්තන්න අපි ගන්න වෙහෙස නිසා දුක ඇතිවීම පෙන්වන්නේ කරත් එක බර කරත් එක බොස්කිඩි ඇතුළේ ඩිංගගෙන තියෙන රතේ අලවංගුවක්. ඒ අලවංගුව බොස්කිඩිය මැඩගෙන සත්‍යය නතර කරලා තිබ්බත් මැඩගෙන ඉන්නවා ඇවිදින කොටත් මැඩගෙන ඉන්නවා අක්ෂය ඇදිලා තියෙන ඛ ධාතුවෙන් ඒ ඛ ධාතුව තමයි දුක්ඛ කියන එක ඇති කරලා තියෙන්නේ ඒ නිසා මේ ධාතුන් අතර එකිනෙක තෙරපෙන ගතිය එකිනෙක මැඩෙන ගතිය ඒක ස්වභාවයි හරියට කරත්ත රෝදේ ඇක්සල් එක නැත්නම් අක්ෂය කරත්තේ බොස්කෙදී හරහට ගියාට පස්සේ නතර කළා තිබ්බත් දුවුවත් ඒ නිසා නිතරම මේක ග්‍රීස් කරන්න ඕනේ. ඒක නිතරම ස්නේහණය කරන්න ඕනේ. ඒ කිරි කිරි කිරි කිරි ගාලා කැපීගෙන තමයි යන්නේ. ඒව ගියේ නැත්තම් ගමනක් නැහැ. හැබැයි ගමන ගියේ නැතත් මැඩගෙන තමයි ගියේ. ඒ වගේ යම් ධාතු කොටාශයක් ගත්තොත් ඒව අතර තියෙන මේ අමතර ඝර්ෂණය, පෙලීම, දැවීම කියන වචන දෙකෙන් සර්වඥාන්සේ කියලා. ඒකිනෙක පෙළෙනවා හැබැයි ආත්මයක් තියෙනවා හිතන්නේ මේ පෙළෙන මොකද ධාතුන් අතරේම ආත්ම ශක්තියක් නැහැ. ආත්ම භාවයක් නැහැ ස්වභාවයක් නැහැ නමුත් මේක මගේ මගේ ආත්මය කියාගත්තට පස්සේ ඒ වතර තියෙන හැම ගැටුමකින්ම අර මමයේ කියා ගන්න කෙනෙක් කරන් පෙළෙනවා ඒක නිසා එහෙම පෙළෙන මගේ කියා ගන්න කෙනෙකුට මේවා හුදු අචේතනික ධාතු ඒ වගේ ස්වභාවයේ දරණ නිසා ඒවට ධාතු කියන ධර්මතාවය නිසායි ධාතු කියලා කියන්නේ. ඒක මේ කාටවත් පෙළන්න ඇති වෙච්ච දෙයක් නෙවෙයි. පෙළන්නේ ඒක මම කියාගත්ත කෙනා විතරයි. ධාතු යම් විදිහකට පෙළෙනවා නම් පෙළෙන් පෙළන්නේ ඒ ධාතු කොටාසේ මම කියාගත්ත කෙනා. ඉතින් යම් කෙනෙක් දන්නවා නම් විශාල ධාතු කොටාශයක් අල්ලගත්තොත් විශාල විපරිණාමයක් සිදු වෙනවා, විශාල පිළීමක් සිදු වෙනවා, විශාල සුභයක් නෙවෙයි අසුභයක් විශාල ආණ්ඩු මට්ටු කරගන්න බැරි මේ ගෙම්බෝඩ් ගොඩක් ලාහකට තියලා අල්ලගෙන ඉන්න හදන කෙනෙක් වගේ වේදකටපත් වෙනවා. ඒ හා සාපේක්ෂව බලනකොට අඩු රූප කොටාශයක් අඩු ධාතු කොටාශයක් මම කියා ගන්න කෙනාට අඩු විපරිණාමක පිළිමක් කියනවා අඩු අසුබ ලක්ෂණක් පේනවා අඩු වශයෙන් අනාත්ම ලක්ෂණය අනාත්මයේ අඩුවි ආණ්ඩු මට්ටු කරගන්න බැරි කම අඩු වශයෙන් බලපෑමක් තියෙනවා. ඒ නිසා සාපේක්ෂ වශයෙන් ඕනම කෙනෙකුට මේ ජීවිතය ඇතුළතදී තමන් අල්ලබදාගෙන ඉන්න රූප ප්‍රමාණය අඩු කරන්න අඩු කරන්න මේ ඝර්ෂණීය දැවෙන ගතිය, තැවෙන ගතිය, විපරිණාම ගතිය අඩුව එක චිත්තක්ෂණකින් දැක්කා. ඒකට වෙන මොනම දෙයක්වත් අවශ්‍ය නැහැ. ඒක භෞතික විද්‍යාවත් පෙන්වන්න පුළුවන් වාහනයට බර වැඩි වෙන්න වැඩි වෙන්න වාහනේ රෝදේ කැපෙනවා. වාහනේ සෑහළු වෙන්න සෑහළු වෙන්න වාහනේ ගමන ක්ලේශී ඒ නිසා සිංච වික්ඛෝ ඉමං නාවං කියලා සර්වඥන්සේ සඳහන් කරනවා මුහුදට දාපු නැවට බර වැඩි කරන්න වැඩි කරන්න දීවලක පාරණ යන තනම ගමන අමාරුයි ගමන වෙහෙසයි නැව හිස් කරන්න හිස් කරන්න ඌලකට මුහුදේ ඌලකට නැව අරගෙන යන ගැටි වැඩි ඉතින් ඒක තමයි අපි මේ තෘෂ්ණා කරන අල්ලබදා ගන්න ප්‍රදේශي වැඩි වෙන්න වැඩි වෙන්න ඒ ධාතුන්ගේ ධාතු නියාමය අපිට අරියාදුවට හිටිනවා. ඒක දන්න කෙනා අල්ලගන්න තියෙන ධාතු ප්‍රමාණය අඩු කිරීමෙන් අරියාදුව අඩු වෙනවා. නපුර අඩු වෙනවා. ඉතින් ඒ සඳහා මෙතනදී පාවිච්චි කරන වචනේ තමයි නෝපාදිශාමි අල්ලබදා ගන්න එපා. මේ හතර මා ධාතුන්ගෙන් පඨවි ධාතුව අල්ලවදා ගන්න එපා. හැබැයි ආපෝ ධාසෝ පඨවි ධාසෝ කොයි එකත් අල්ලවදා ගන්න එපා. හැබැයි තව පොඩ්ඩකින් මේ අනාථ වෙලිතුමා අභාවයටපත් වෙනවා. අභාවයටපත් වෙනකන් ඒකාන්තයෙන්ම අහු වෙලා තියෙන්නේ අල්ලගෙන තියෙන්නේ. එකයි කරන්න තියෙන්නේ අල්ලලා තියෙන ප්‍රමාණය අඩු කරන්න. අඩු කරන්න දරත ගතිය අඩු වෙනවා, අසහනය අඩු වෙනවා, ආතතිය අඩු වෙනවා, දැවිලි තැවිලි අඩු වෙනවා, ඝර්ෂණය අඩු වෙනවා. නමුත් අපි ඒ තාකල් ඒ අවසාන මොහොතේ එනකන් නැත්නම් සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේගේ උපදෙස් දෙනකන් අපිට දැක්මේ වැටෙනකන් අපි කරන්නේ වැඩියෙන් අල්ලගත්තොත් වැඩියෙන් පෝසත් වැඩියෙන් අල්ලගත්ත එක්කන රජ්ජුරෝ අඩුවෙන් අල්ලගත්ත එක්කන යටත්ැෂෝ කියලා මේ අල්ලා ගන්නා ප්‍රදේශේ වැඩි කිරීමට බුද්ධමාකාර ප්‍රයත්නයක් කරනවා. ඉතින් ප්‍රයත්නය කරලා මහා බරකට යට වෙලා පෙළෙන ගතිය සර්වචනාංශේ දකින්න නිසා උන්වහන්සේ අදහන්න කැමති පිරිසට කියනවා මේක හොඳට තේරුම් අරගන්න තේරුම් අරගෙන මේ අල්ලාගෙන ඉන්න ප්‍රදේශය නැති කරන්න යන්න බෑ ඒක නාස්තිකයි විදිනසා ගන්න වඩා උච්ඡේද දිටියට වැටෙනවා නමුත් දැන් අල්ලාගෙන ඉන්න ප්‍රමාණය වැඩි කියලා ඔබම තේරුම් ගන්න ඒකල ශක්ති ප්‍රමාණයෙන් අල්ලාගෙන ඉන්න ප්‍රදේශය අඩු කෙරුවොත් ඒ වෙහෙස ඒ දරත ගතිය දෙවිලි තැවිලි අඩු කරන්න පුළුවන් අසහනය අඩු කරන්න පුළුවන් ඒක කෙරේ සර්වචනාංශය කෙරේ පතල මහා කර්මාවක් තියෙනවා හැබැයි ඒක සර්වචන්නාංශේ බුල්ඩෝසරයක් අරගෙන හරි උදැල්ලක් අරගෙන හරි කංගෙන්දක් අරගෙන හරි ළඟ තැවිලා අයින් කරලා දෙන්නේ නැහැ. නැන්ද කෙනෙක් බලා බදාගත්තොත් අල්ලනවා. බදා ගැනීම අයින් කරන්නයි තියෙන්නේ. මම එමෙ ඉන්නම් අයින් කරලා දෙන්නම් කියලා ගැලවුම් කාර්යයක් නෙමෙයි සර්වචන්නාංශේ. එහෙම නැත්නම් අපි කෘත්‍ය කරන කෙනෙක් නෙවෙයි මූල ධර්ම පෙන්වන්න විතරයි කරන්නේ. මෙතනදී අපි වෙනුවෙන් අනාථ පිළිසිකම සාක්ෂි කරගෙන සර්වචන්නාංශේ වෙනුවෙන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පෙන්ලා දෙනවා ඒවන් හිතේ ගාපති සික්කිතබ්බං නච්ච ආපෝ ධාතු උපාදිස්සාමි නච්ච මේ ආපෝ ආපෝ ධාතු නිසිතං විඥානං භවිෂති इति ඒවන් හිතේ ගාපති සික්කිතබ්බං කියලා. අපි කැමැති මෙතෙන්දී අපි ගිය පාර ධර්මදේශනාදී මතු කරගත්ත කොටසක් ගන්න එක්ම හිතනවා කාර්තවගේ තීරුම් ගන්න උදව් වෙනවා මේ ධාතු මනස්කාර පාර දිගේ අසහනිය අඩු කිරීමේ ඉලා තමන්ගේ තර්ක ඥානය අස්පනා පිට පරිශන කළ කරන බලන්න පුළුවන් ප්‍රදේශයක් ඉස්මතු කරවීම පිණිස සර්වචන් වහන්සේ ස්තුල ශුන්‍යත සූත්‍රයේ වෙන දර්ශන ටික උපමා ටික ඒකත් ඇත්තටම මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන සූත්‍රයක්. අපි නිසන්න වනේදී අන්තන 62 63 වගේ භාවනා වැඩමුළුවට මේ සූත්‍රය නිදර්ශනයට ගත්තා. ඒකෙන් පටන් ගොඩක් වෙලාට ධර්ම දේශනාවලදී මම ඒක නිදර්ශන වශයෙන් ගෙන යන පානවා. ඒක හොඳට කාට හරි ඔය පසුගිය සත වර්ෂයේදී විද්‍යාව ඇති වෙච්ච සාපේක්ෂතා නියාමයට අනුව තේරුම් ගන්න හරි දේශී හැබැයි මේ ਸਰවචාන්ස මේක දේශනා කළේ ඊට අවුරුදු 2600කට ඉස්සර වෙලා. නැත්නම් 2500කට ඉස්සර වෙලා. ඒකෙදි ඒ ඒ කතාවට මුල පිරෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නයක්. සර්වචනාංශී මිගාර මාතුපාසාදේ ඉන්න වෙලාවක ආනන්ද ස්වාමීන් වහන්සේ සර්වචනාංශයන් අඳලා කියනවා ස්වාමීන් වහන්සේ නිතරම වහන්සේ කියනවා මම අහලා තියෙනවා මේ ශුන්්‍යත විහරණයක් කියන ශුන්්‍යත වාසයක් ගැන ස්වාමීන් වහන්සේ අපිට දැනගැනීම පිණිස ඔබ වහන්සේ ගත කරන මේ ශුන්්‍යත විහරණය ගැන විවරණයක් දෙන්නේ කියලා. ඒක සර්වචනාංශේ පිළිගන්නවා අවස්ථානුකූල හොඳ ප්‍රශ්නයක් කියලා. ඒ ඉන්න තැනින් පටන් ගන්න සර්වචනාංශ පෙන්නනවා ශුන්්‍යත විහරණය ගැන මොකක්ද කියලා. සර්වචන්දේ සඳහන් කරන ආනන්ද අපි දැන් විකාර මාතු පාසාදේ ඉන්නේ. මේ විකාර මාතු පාසාදේ ඉන්න අපි විකාර මාතු පාසාදේ අරඤ්‍ය සංඥාවට ගරු කරනවා නම් ඒක වටිනා දෙයක් කියලා හිතනවා නම් ඒ ගරු සරුව නිසා ඒ සැලකිල්ල නිසා ඒ සමාදානය නිසා අපිට ලෝකයක් අනිකුත් ප්‍රශ්න වලින් අයින් වෙලා අපි දැන් ඉන්නේ අරණිය කියලා සතුට වෙන්න පුළුවන්. එතකොට අපෙන් දුරුවන් වෙන්නේ මොකද්ද? ගෙදර දොරක හිටියනම් අපිට මතක් වෙන අරකම් බල්ලන් ඌරන් එළුවන් අස්සයන් අලියම් වගේ අදහස් අපිට එන්නේ දැන් මොකද මේ කාර්ය මාත්‍රාසද ඉව නැහැ ඒක නිසා අපේ හිත අර කම්බල්ලන් ගෙළුවන් ඌරන්ගේ අස්සන්ගෙන් අලියන්ගේ එන ආතතියෙන් ශූන්‍යයි එන දරතෙන් ශූන්‍යයි එන අසහනෙන් ශූන්‍යයි ඒ වගේම ගෙදරල් දොරලා ඉන්නකොටම ඥාන පිළිමේ ඉන්නවා ග්‍රාම සංඥාව තියෙන්නේ ඒ ගමේ සංඥාවෙන් ශූන්‍යයි දැන් මේ 11 මාස පාසය ඇතුලේ ආර්ථිකයට රත්තරන් මිනිමුතු මිනිමුදල් වැඩක් නැහැ. මේක තියෙන්නේ කවුරුහරි දන් දෙනවා, කවුරුහරි දාහනේ වළඳනවා, නැත කරනවා. ඒ නිසා වස්තු ගනුදෙනුවක් නැහැ. ඒක නිසා මේ 11 මාස පාසාදී අගය කරනවා නම් අරඤ්‍ය සංඥා තියෙනවා නම් රත්තරන් මිති මොන මොන මිනිමැති පිළිබඳව වෙහෙසෙන් අපි හිස් ශූන්‍ය. ඒ නිසා අපිට මේ විකාර මාතු භාෂා දෙයින් අපිට හරකම් බල්ලන් එළුවන් පිළිබඳ ප්‍රශ්න නැහැ. ඥාන පිළිම් පිළිබඳ ග්‍රාම ප්‍රශ්න, එහෙම නැත්නම් රත්තරන් මිනිමුතු පිළිබඳ ප්‍රශ්න නැහැ. අපි වෙන් හරි ශූන්‍යයි. හැබැයි අරඤ්‍ය සංඥාව ගත්ත නිසා අරඤ්‍ය හා සාපේක්ෂ ධර්තයක් අපිට තියෙනවා. අරඤ්‍ය හා සම්බන්ධ ඉසේකත්වමක් අපිට තියෙනවා. අරඤ්‍ය හා සම්බන්ධ ඉසේ බරක් තියෙනවා. මම ඉන්නේ අරඤ්‍යයේ කියලා. ඒක නමුත් අර ලෝකයක් අයින් කරපු ප්‍රශ්නත් එක්ක බලනකොට සෑහෙන සාන්තියක්. ඒ නිසා අරණ්‍ය සංඥාව හේතු කරගෙන ලෝක සංඥාවෙන් අපි ශූන්‍ය වෙනවා කියලා සර්වඥාන්ස පෙන්නනවා. ඉතින් මේකෙන් පෙන්නන්නේ අරණ්‍යයකට ගියාට පස්සේ, හිස්තැනකට ගියාට පස්සේ, ගහක් මුලට ගියාට පස්සේ ඒක අභිරමණය කරන්න, ඒක සමාදන් වෙන්න, ඒකට එළඹ වාසය කරන්න කරන තර්කණය. ඒක අභිරමණය කරනකොට ලෝකයක් ප්‍රශ්න අපෙන් අයින් වෙන්නේ නැත්නම් අපි අරණ්‍යයට ගිහිල්ලත් නැහැ, ගියයි කියලා වැඩක් කළත් නැහැ. කය විතරයි ගිහිල්ලා තියෙන්නේ, හිත ගිහිල්ලා නැහැ. හිත ගියා නම් අනේ මෙච්චර බරපතල වගේ කීම් යුතුකම් තියදී අපිට විවේකයක් ලැබුණ කැලේටරින් ගන්න විවේකයක් හම්බුණා ගහක් මුලට යන්න විවේකයක් හම්බුණා ශූන්‍යාකාරයකට යන්න කියලා ඒ අරඤ්‍ය සංඥාව ලැබීම සත්පුරුෂයාට අගයක් වෙනවා සත්පුරුෂයාට ආඩම්බරයක් වෙනවා සත්පුරුෂයාට ඒක විශාල වරප්‍රසාදයක් වෙනවා අසත්පුරුෂයාට මහා කරදරයක් වෙනවා ඒ කවුරුත් කරන දෙයක් නෙවෙයි අසත්පුරුෂයා කැලේට ගිහිල්ලා ගෙදර ගැන කල්පනා කරනවා කැලේට ගිහිල්ලා සරකම් බල්ලන් ඌරන් ගැනම කතා කරනවා. කැලේකට ගිහිල්ලා ගෑමේ ගමේ ඥාන පිරිමි ගැන කතා කරනවා. කැලේකට ගිහිල්ලා සතරම් මිනිමුතු ගැන කතා කරනවා නම් ඔන්න අසත්පුරුෂක මොන්න අසද්ධර්මයේ ඔන්න අයෝනිස්මංස්කාරය ඔන්න මිත්‍යා දෘෂ්ටි කියලා බාර ගන්න පුළුවන්. ඒ කියන්නේ තෑග දුන්නාට බාර ගන්න කැමති. බෙත ගහගෙන අලියතුන් පිට කැලේට යනවා. ගිහිල්ලා වෙලා ගම ගැන කතා කර කර ඉන්නේ. ගමේ ඥාන පිරිමි ගැන කතා කරනවා. සල්ලි මිනිමුදල් ගැන කතා කරනවා. අර කම්බල්ලන් එළුව අඟුරගෙන කතා කරනවා. ඉතින් මේ මිනිස්සයා කාය විවේක ලැබුවට චිත්ත විවේකයක් නැහැ. දැන් මේ අරණ්‍යයට ගිහිල්ලා අරණ්‍ය ආඩම්බර වෙලා සන්තෝෂලා ඉන්න කෙනත් යම් දරතයක් දරන අරණ්‍ය හා සම්බන්ධ නමුත් එයා ඒ සාපේක්ෂ විශාල දුක්ඛන්දක් වාංගු කරනවා පැත්තකට දානවා කල්පනා නොකර අතාරිනවා ඒක සත්පුරුෂකමක් කියලා ගන්නවා යෝනිසෝමනසිකාරය කියලා ගන්නවා සම්මාදිච්ඡය කියලා ගන්නවා යහ කල්පනාව කියලා ගන්නවා ඒ නිසා නැවත නැවත ආරණ්‍ය කරනවා යන්න ගියේ මමමයි. මමයි ඒක අගය කරන්න ඕන. මමයි ඒක සමාදන් වෙන්න ඕන කියලා. ඒ ආරණ්‍ය වාසය අගය කරන සත්පුරුෂ කල්පනා. එහෙම ගිය කෙනා ආරණ්‍යයේ ඉන්නකොට පාසු ඉරියව්වකට ගිහිල්ලා තමගේ කල්පනා මම දැන් මෙතෙන්ට කොටු කෙරුවොත් මගේ කයට කොටු කෙරුවොත් දැන් සර්වඥාන්සේ මේ තර්කණය මේ ණය ක්‍රමය මේ අන්වේ ක්‍රමය මේ න්‍යායයෙන් පෙන්නනවා දැන් මේ කෙනාට හරකම් බල්ලන් එළුවන් පිළිබඳ වෙහසක් නැහැ ඌරම් පතරම් පිළිබඳ පිළිබඳ වෙහසක් නැහැ ඥාන පිළිම ග්‍රාම සංඥා වෙහසක් නැහැ අරඤ්‍ය සංඥා වෙහසක් නැහැ දැන් කය පිළිබඳව දරතේ විතරයි තියෙන්නේ කය පිළිබඳව දැවිලි තැවිලි විතරයි තියෙන්නේ කය පිළිබඳ අසහනය විතරයි තියෙන්නේ එතකොට එයා කයේ අසහනය පිළිගන්නේ කයේ දරතය දැවිල්තයිල පිළිගන්නේ මේක පුංචි ප්‍රමාණ කරන්න පුළුවන් පාතලයේ මූල කෙස්වලින් යට හැම සීමා කරගෙන තියෙන්නේ මේක හිත පවතිනවා නම් මේ දරතේ හිත පවතිනවා නම් මේ වේදේ හිත පවතිනවා නම් මේ අසහනේ හිත පවතිනවා නම් ඒ කියන්නේ මුළු ලෝකයක් ඉන්න අසහනෙන් අයින් වෙලා දුරවන් වෙලා ඒක අනිත් පැත්තෙන් කියන්න පුළුවන් මේ කය අල්ලගෙන කය උපනිෂ්ඨය කරගෙන කය අරමුණු කරගෙන කය නිමිති කරගෙන හිත පවතිනවා නම් එයා මුළු ලෝකෙම දන් දෙන්න ලෑස්ති. දන් දීලා. දන් දෙන්න බැරුව කවදාකවත් කයට හිත ගන්න බෑ. ඒ නිසා යම් කෙනෙකුට ඒක චිත්තක්ෂණයකට මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. ඒක වේශ කරවෙන්නත් පුළුවන් ප්‍රශ්නයක් නෑ. ඒක පිළිබඳව පූර්ණතාවය, පිළිච්ඡ ගතිය, සම්පත්‍ති කරගතිය, සන්තුෂ්ටි කරගතිය, එළබ වාසය කරන ගතිය, සමාදම් වෙන ගතිය තියෙනවා නම් ඒ මනුස්සයා දන්නේ නැතුනට ඒ චිත්තක්ෂණයා මුළු ලෝකෙම දන් දීලා තියෙන්නේ. ඒ නිසා කියන්න පුළුවන් කිසි කෙනෙක්ගේ දෙවන්නේගේ කිසිම සහයෝගයක් නැතුව මට ලෝක සංඥාවෙන් ශුන්්‍යත විහරණයක් කියන්නේ කයේ ජීවත් වෙනවා. අරඤ්‍ය සංඥාවෙන් ශුන්්‍යත විහරණයක් කියලා කියන්නේ කයේ ජීවත් වෙනවා. ඉතින් මේ කයේ ජීවත් වීම සඳහා අපි මේ ගන්න චිත්තක්ෂණේ දෙගුණ කරනවා කියලා කියන්නේ ශුන්්‍යත විහරණේ දෙගුණ කරනවා. චිත්තක්ෂණ තුනක් හතරක් පහක් තත්පරයක් විනාඩියක් විනාඩි 3ක් 4ක් 5ක් වශයෙන් කරන්න කරන්න කරන්න කය අරමුණු කරගෙන අපි ශුන්්‍යත විහරණයකට යනවා ලෝක සංඥාවෙන් අරඤ්‍ය සංඥාවෙන් ශූන්‍ය වෙනවා. ඉතින් අපිට එතකොට වෙනවා මේ කය කියන දරතය කය කියන සීමාව ඇතුළේ හිත පැවැත්වීම නිසා අපිට ලැබෙන විවේකයේ උදේකලාව පිටිච්ච ගතිය කල්පනා කරලා බැලුවොත් එසේ මෙසේ නැහැ. ඒ වගේම ඒක කරන්න අපිට මෙලෝ බාධාවකුත් නැහැ. තියෙන්නේ දන්නේ නැතිකම නිසා. තියෙන්නේ ඊට මීට වැඩි හොඳයි හරකම් බල්ලන් උරන් එළුවන් ගැන කල්පනා කරන කියන තක తీරු අමන මරි හිතවිලි. ඊට වැඩි හොඳයි ගමේ ඥාන පිටුම ගැන කල්පනා කරන හොඳයි කියලා හිතන අමන මරි මෝඩ තක తీරු හිතවිලි. එහෙම නැත්නම් අත්තරම් මිරිමුතු මණික් ගැන කල්පනා කරන හිතවිලි කය ගැන කල්පනා කරනට වැඩි හොඳයි කියන මේ ආර්ථික විශේෂඥයන්ගේ හිතවිලි. පිස්සු. එහෙම නැත්නම් අරණ්‍යයේ ඉඳගෙන අරණ්‍ය ගැන කල්පනා කරනවා කයට හිත ගන්න නැතුව. එතකොට අරණ්‍ය පිළිබඳ තියෙන කෑදරකම්. අරණ්‍ය ඕනේ ලෝකේ සංඥාවෙන් කරන නමුත් අරණ්‍යයට වැඩිය කුංචි කය පිළිබඳ සංඥාව කය පිළිබඳ සංඥා ගත්තට පස්සේ අරවයි ඒකට වාංගු කරලා අයින් කරන්න පුළුවන් නම් ඔබ බුදුජානක කරන්නේ පෙන්නලා දෙන එක විතරයි හැම කෙනෙකුටම කළ හැක්කක් උඹලා කරන්නේ නැත්තම් කිව්වට පස්සෙත් කරන්නේ නැත්තේ අමනකම මරිකම නිසා, මෝඩකම නිසා, අවිද්‍යාව නිසා, තකතිරුකම නිසා, අන්ධකාරය නිසා. ඒකට තමන්ගේ හිතට නිග්‍රහ කරගන්න අපි කොච්චර කෑදරද ආරණ්‍යයට ගිහිල්ලා ඉඳගෙනත් ශූන්‍යාකාරයකට ගිහිල්ලා ඉඳගෙන අපේ හිත මීහර කරන්නේ දාව නාස්නදව මීහරකෙක් වගේ ඊයට අදින හෙටට අදින අතෙන් අදින අනුන්ගෙන් අදින මේ මේ ගතිය බුදුහාමර පෙන්වන්නේ නාක් ණයක්. මෙච්චරම උඹලා කාමයට පහඳලා දිනවා. උඹලා කාමයට ණයයි. ඒක නිසා උඹ විවේක තැන්න ගිය කණෙන් ඇදගෙන යනවා කාම සංඥාව මාර්ගය. ඒ නිසා කාම සංඥාට දාසකම් කරන්නේ. ඒක නිසා අපි මෙතෙක්ල් හම්බ කරලා තියෙන මෙන්න මේ වැරදි කාම සංඥාවට නාශවන දමා ගන්න ඕන කරන විදිහේ ආකල්ප අගයන් ආඩම්බරයන් පෞෂත්ව කියලා ඒක තේරුම් ගන්නකොට තේරෙනවා මේක කවුරුත් අපිට කරන දෙයක් නෙවෙයි. කවුරු සාක්ෂි වෙලා තියෙන නමුත් මම පුද්ගලිකව සවිඥානිකව සචේතනිකව ගත්ත තීන්දුවක් නිසායි මේ කර්ම සංඥාව මට වද දෙන්නේ කියලා. ඒ පැත්තට ගියේ කෙනාට විතරක් සංවේගයක් පහළ වෙනවා. ඒව මොකක්වත් නැතුව තාම කැලේකටවත් ගියලා නැතුව කාම බණක්වත් අහන්න නැතුව සත්පුරුෂයෙක්වත් ආශ්‍රය කරන්නේ යෝනිසංස්කාරය දන්නේ නැතුව සතිය ගැන දන්නේ නැතුව කය ගැන එළඹ සීචෙන් දන්නේ නැති කෙනෙකුට මේවා කල්පනා වෙන්නේ යා කියනවා මෙහෙම කල්පනා කරන මිනිහට පිස්සු කියලා. මෙච්චර ලස්සන ලෝකයක් තියෙනවා, సౌందර්යය තියෙනවා. උඹට ඉව කාලා කියලා ඉන්න බැරුව මේ කොයිදෝ බුදුහාමුදුරගේ බණක් අහලා උඹ නිකා මේ කගේ ජීවිතේ ලකුණක් කරගෙන වීවා. මේක විදිහේ සුන්දරයි. ලෝකේ ගැන හිතපන්කෝ. ඊයේ ගැන හිතපන්කෝ. හෙට ගැන හිතපන්කෝ. උඹ හඳන්නේ දැන් අවුරුදු වෙනවනේ. දැන් මෙතන ඉඳගෙන ඕකද මෙව කල්පනා කරනවා. එතකොට හිතෙනවා බුදුහාමුදුරෝ දැත්ත කොහාද ඇත්ත. නැත්නම් ඒ කියන කියන බයිලා කියන කට්ටියද බයිලා කියන කට්ටියද ඇත්ත ඇත්ත කියලා බණයි බයිලයි දෙක පටලවන්නේ. කොළඹ නම් ඉතින් ගණ්ඩව දෙයක් නැහැ බණ බයිලා දෙක පටලවන්නේ. නමුත් අනාථපිණ්ඩික දිස්තුමාලා සමහර විත්තක මේ පිළිසොල ඉන්න පුළුවන්. එතුමා කියලා තියෙන සුදුෙන්දයි කියලා නොකිය ඉන්න එපා. මේක කියන්න ස්වාමීන් වහන්සේ පුරුදු කට්ටිය අහගන්න කියලා. දැන් මේ ටික ගත්තනම් ඉතින් එහාට යනකොට මේ ගත්ත එකේ විශාල ගැඹුරකට කියනවා. සර්වඥයන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේ කයේ හිත පවත්තන්න ගන්න ප්‍රයත්නය ඒකේ සාර්ථකත්වයේ මුළු සංසාරේම හැබැයි වෙනසක් ඇති කරනවා කියලා හිතාගෙන කොහා කෑගවට කමන්නේ දහරි දෙන්නට කමන්නේ සත්‍ය වුණාට කමන්නේ වේදනාවට කමන්නේ ඒ ඒ චිත්තක්ෂණය මම පුළුවන් තරම් කයෙහි හිත පවත්නවා කියලා Tamange තපස ආතාපන වීරිය, පහිතත්ත්ව ගතිය කියලා කියන්නේ නිවනට මෙහෙයපු හිත වීරිය සත්‍ය පවත්නවා නම් ඒ කෙනාට කය පැත්තට ගියාට පස්සේ ලෝකේ අමතක කරාට පස්සේ අරඤ්‍ය සංඥා අමතක කරාට පස්සේ ශුන්‍යagara සංඥා අමතක කරලා කය පැත්තට ගියාට පස්සේ එයාට සාදර කරගන්න පුළුවන් අරමුණු කරගන්න පුළුවන් නිමිති කරගන්න පුළුවන් ක්‍රියා රාශිය හිත ඇතුළේ කය ඇතුළේ තියෙනවා. එතකොට එයා ලෝකේ දිහා අන්‍ය විහිතව අසතියෙන් ප්‍රමාදීව ගත කරපු හිත දැන් කය ඇතුළට දාලා සතියෙන් අප්‍රමාදයෙන් ඒකෝදී භාවයෙන් කයට දාගෙන ඉන්නකොට ඒ කය ඇතුළේ තියෙන මේ හතර මහා ධාතුන් තමයි. ඔය හතර මහා ධාතුන්ගෙන් එකෙක් ඉස්මතු වෙලා පේ. අපි හිතමු මේ මේ යන කතාවේ හැටියට අනාථ පිළිකෝ ආදීපු මේ උපදේශයට බලන අපිට ආපෝ ධාතුව වැగిරෙන්න පටන් අරගත්තා. කනේ සමාවිලාට ඒ ගලන ගතිය සමාහට ඉඳගෙන ඉන්න බැරිව හඟ කිලිපොන විදිහට එනවා. සමහරට ඇස්කෙවිනි වලට කඳුළු ගන්න ගැතිය එනවා. සමහර උගුර පෙඟිලා කහින් නැතුව ඉන්න බැරි ගැතියට එනවා. සමහරට කිවිසුමක් ගන්න ගිහිල්ලා තෙතමනේ ඇවිල්ලා සෙනඟ මැද ලැජ්ජ වෙලා කිවිසුම බක්කාල එළියට පයින්. සමහර කීල් වලින් දාදී වැగిරෙනවා. තමාට කලින් කයින් කියලා වැඩිනවා. තමාට මූත්‍රා බරක් වෙනවා. සමහරට වතුර බොන්න ඕන වෙලා දිව වේලෙන ගතිය එනවා. දැන් මේකක් ආ වුණාට පස්සේ දැන් පේනවා මේ කය ඇතුලේ ප්‍රතිපාශකාරී ගොඩක් තියෙනවා. දැනට ආපෝ ධාතුව ලහු ලකුණක් හෝ ගැටු ලකුණක් පෙන්වනවා. දැන් මේ යෝගාවචරය දැනගත්තොත් මේ ලකුණ මේ පෙන්වන ආපෝ ධාතුව උද්දීපනයේ වීමෙන් කුලප්පු වීමෙන් කුපිත වීමෙන් එන්නන මේ ගරු ලක්ෂණ හෝ ලහු ලක්ෂණ ගැන පූර්ණ හිතේ දෙනවා. දෝෂින්ම බාර ගන්නවා. අරමුණු කරනවා කියනවා. නිමිති කරනවා කියනවා. ඒක වේස වෙන්න පුළුවන් සමහර සැපක් වෙන්න පුළුවන්. වේස කළොත් සර්වචන්ස කියනවා මුළු කයමත් අමතක කරලා කයෙන් හතරෙන් එකක් වෙන ආපෝ දහසට පමණක් හිත දානකොට ලෝකේ සංඥාවත් අමතක කරා අරඤ්‍ය සංඥාවත් අමතක කරා කය කියන සංඥාවත් අමතක කරා දැන් ආපෝ ධාතු සංඥා විතරයි තියෙන්නේ. ආපෝ ධාතු සංඥාව වෙහෙස කර වෙන්නේ කියලා. මහන්නේ මේ විදිහට ඉන්න කෙනාට හිතට හිත ඉතෙන්ද තියෙනවායි කියනවා මේක දුකක් කියලා. මම දැන් වතුර ති භාෂාවක් කියනවා විතරේ කරන වතුර ටික දෙන්න තිබ්බා. දැන් වතුර ටිකක් ඕනේ. නමුත් දැන් ගිහිල්ලා වතුර බින්දිනේ හරි කරදරයි. ඒ නිසා වතුර තිබ්බා දැනගෙන තිබහයි තියෙන්නේ ආබන්දන ගැටලුව. ඌරකට දෙන ගැතිය. මේක ආපෝ ධාතුවේ ලහු ලකුණ මම දැන් මූණ කියලා කියන්නේ ආපෝ ධාතුවටයි කියලා ඒක ආරමුණු කළොත් නිමිති කළොත් ඒක දෝතිම බාරගත්තොත් ඒක වෙහෙසක්. මටත් ආවන්ද ලක්ෂණ ඇවිල්ලා තියෙනවා. ඒක වෙහෙස වුණාට බුදුජානනාංශගේ අනුකම්පාව නැත්නම් මේ අපෙන් බලාපොරොත්තු වෙන ප්‍රමාණය කොච්චරද කියනවා පොට්ටපාද සූත්‍රයේ සරුවචන්සය කියනවා ඔබට කල්පනා වෙන්න පුළුවන් මහන මේක වෙහෙසක් කියලා මම ඔබට එකක් කියනවා ඔබ දැන් දන්නවනම් ඔබ ලෝක සංඥාවෙන් නිදහස් කියලා ඔබ දැන් දන්නවනම් අරඤ්‍ය සංඥාවෙන් නිදහස් කියලා ඔබ දැන් සමාදාන වෙනවා නම් කාය සංඥාවෙන් නිදහස් මම ඉන්නේ ආපෝ ධාතුවෙන් පමණයි ඒක ටිකක් වෙහෙස කරයි කියලා ඔබට වෙහෙස කියන්නේ ඔබට ප්‍රමෝදය කියපා ඔකට ප්‍රීතිය කියාපන්. ඔකට පස්සද්ධිය කියාපන්. ඔකට සති සම්පජඤ්ඤය කියාපන්. ඔකට සුඛය කියාපන්. එතකොට ඔබ මේ දැනෙන ආබන්ධන ගතිය ඔබ නිදහස් කරන නිවන් දක්වන නිවන් දොරටුවක් බාටපත් වෙනවා. මොකද ඔබ දන්නවා ඔබ සීමිත දරතේකට සීමිත ආතතියකට සීමිත අසහනයකට සීමිත දැවිල්ලකට සීමිත තැවිල්ලකට අහු වෙලා තියෙනවා ඒක ඔබේ පාලනයද තියෙන ප්‍රතිපදාවෙන් මේක ඇල්ලුවේ ඔබ මේ පොඩි දෙයක් අල්ලපු නිසා කන්ද විශ්වයක් කෙලෙස අයින් කළා තියෙනවා ඔබට දැන් තියෙන පුංචි කෙලෙස් ප්‍රමාණයක් ඒක නිසා ඔබ මේ ආපෝ ධාතු ආශ්‍රය කරන එක ලස්සන නිසාවත් සුන්දර නිසාවත් සැප නිසාවත් නෙවෙයි ඒකාන්තයෙන් පීඩනයක් ඒකාන්තයෙන් දැවීමක් ඒකාන්තයෙන් තැවීමක් නමුත් ඒක අටු වෙලා තියෙනවා පිටු වෙලා තියෙනවා අඩු කරගෙන කියනවා ඔබ ඉන්නේ ප්‍රතිපදාවේ නිසා ඔබට ප්‍රමෝදේ කියලා ඒ දැනෙන දෙයට ප්‍රමෝදේ කියපන් වාතයේ වතුර අඩු වීම නිසා අපි ආපදාස කතා කරන නිසා මම මේ ඒකට විශේෂණය කළා කියන්නේ ඒකට ප්‍රමෝදේ කියන තරුණ ප්‍රීතිය කියලා කරා ඔබ දැන් කොටු කරගත්තා දැන් බුදුහාම ප්‍රතිපදාවෙන් තිබහේ ඉන්නේ නමුත් බුදුහාමරගේ ප්‍රතිපදාව උදේ ඉන්නේ ඔබ දන්න දුකක ඉන්නේ. ඒ නිසා දන්නේ කහොඳයි නොදන්නේ අකාට කියලා පස්සේ අපි ආත්මෝපදේශ හදාගත්තේ ඕනෝකටයි. මේ අකාගේ ප්‍රමාණය අපිට බලන්න පුළුවන්. මැරෙන්නෙත් නැහැ. දරන්නත් පුළුවන්. ඒ වගේම දන්නා මේ දුකක් විඳින්නේ ප්‍රතිපත්තියක් වෙන්නේ බුදු සජාණන් වහන්සේගේ ශ්‍රද්ධාවක් වෙන්නේ ධර්මයේ ශ්‍රද්ධාවක් වෙන්නේ සංඝයා ශ්‍රද්ධාවක් වෙන්නේ සීලයක් වෙන්නේ එනිසා මේක කැපකිරීමක් මේක තපසක් මේ පහිතත් හිතක් මම මේ විදින්නේ නිවනට නැත්නම් මේ ලාභයකට සත්කාරයකට සම්මාන සිලෝකට නෙවෙයි කියලා ඒ ආපෝ ධාතුවේ ලහු ලකුණ දැනගෙන ඒක අස්පනා පිට තියාගෙන ඒක දුකක් කියන්නේ නැතුව ඒක ප්‍රමෝදයක් ප්‍රීතියක් පස්සද්ධියක් ඇතුළට නැමීමක් සති සම්පජඤ්ඤයක් සාසුඛයක් කිව්වොත් ධාතු මනසකාරයේ හිත යන හැම චිත්තක්ෂණයකම බුදුහාමුදුරුව අපිට දෙනවා ලේබල් ටික අතට ඔකට ප්‍රමෝදයක් කියපන්. ඔක ප්‍රීතියක් කියපන්. ප්‍රසද්ධියක් කියපන්. සතියක් කියපන්. සම්පජඤ්ඤයක් කියපන්. ඒක නිකන් සුඛයක් කියපන්. ඒකට මෙන්න මෙහෙම මට හිතුණා මේ ටික උගාවක් පහුගිය දවස්වල කල්පනා කරන කරුණු වේදුනා බණ කියන කොටත් නැත්නම් මේ ජීවිතයට ආශ්‍රය කරන කොටත් අපි දන්නවා අපි සමත භාවනා කරනකොට පඩවි කසිනයක් අරගෙන එහෙම නැත්නම් ආපෝ කසිනයක් කියනවා නැත්නම් බුද්ධානුස්සතිය නැත්නම් මරණානුස්සතිය නැත්නම් ආනපන සතිය අරගෙන ඒ භාවනා කරලා කරලා කරලා කරලා ඒ අරමුණක් කිසිම කමකට නැති මේ පඩවි ධාතුවක් පඩවි කසිනියක් ආපෝ කසිනයක් කියන එක හිත බන්දලා බන්දලා බන්දලා හිත ඒක යාලු කරලා කරලා කරලා මෙහෙවලා මෙහෙවලා මෙහෙවලා වශී කරලා කරලා කරලා අපි අරමුණට හිත දැම්මට පස්සේ ඉතින් බැසගත්තට පස්සේ එතෙන්දී අපිට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිත උද්දච්ච කුච්ච කියන ජීවන ධර්ම පහ වෙනුවට අරමුණේ හිත බඳින විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන ධ්‍යාන ධර්ම පහක් පහළ ධ්‍යාන ධර්ම අංග පහෙන් අර නිවන ධර්ම ප්‍රතිස්ථාපනය වුණාට පස්සේ අපි කියනවා අර්පණ සමාධියක් කියලා. ඒකට අපේ හිත නිතරම පෙන්නනවා දැන් විතක්ක ਵਿਚාර බීජ සුඛ කියන හොඳ යහදාතනික පුළුල් දහනනික මාගේ පෙර උත්තමන් කර වෙනවා මට තියෙන එක ශීපත් කර කර ඉන්න විතරයි ශීපත් කර ඉන්නා තාක්කල් මට තේරෙන්න පටන් ගන්නවා ධානයක තියෙන ආනිශාංශ ඒකයි අපි සමත භාවනාවේ ධානයක් අධ්‍යාඩම්බරේ කරා ඉස්සරහින් ගියා විපස්සනා කරන එකට ධාතු මනසක් ආපු ගම ධාතු මනස්කාරයක් ආපු ගම ධානාංග වගේ හයක් තමයි මේ බුදුහාමර පෙන්නන්නේ දහස මනසිකාට හිත ගිය ගමන් කයේ තියෙන තද තද ගතියක් පාටයි. මෙලී ගතියක් පාටයි. කුරුසු ගතියක් පාටයි. සුක්ෂම ගතියක් පාටයි. බර ගතියක් හැලු ගතියක් පාටයි. එතකොට ඒක අස්පනා අපිට Tamanට පේන දෙයක් අහුණා නම් නැත්නම් ආපෝ ගාති ආබන්ධන ගතිය උගුරකට වේලෙන ගතිය නැත්නම් අම වේලෙන ගතිය එහෙම නැත්නම් වැංගිලෙන ගතිය ආවට පස්සේ ආ දැන් මේ ආපෝ ධාතු එතන පුරුෂම සිසිලස එහෙම නැත්නම් කම්පන චංචල දැනනකොට හරියටම නාට්‍යංගයකට දාලා හරියට මේ අහුණ මේ ආපෝ ධාතුවයි කියලා වෙන් කර ගන්න පුළුවන් නා. එතකොට යාට ධානාංගය හයක්ම තු කරගන්න පුළුවන් ප්‍රමෝදය මතු කරගන්න පුළුවන් ප්‍රීතිය මතු කරගන්න පුළුවන් පස්සද්ධිය මතු කරගන්න පුළුවන් සතිය තියෙනවා කියලා හතුට වෙන්න පුළුවන් සම්පජඤ්ඤය තියෙනවා කියලා හතුට වෙන්න පුළුවන් සුඛයේ කියලා හතුට වෙන්න ආ මේ විදිහට මෙතෙක් කල නරක නපුරු නමක් දීපු මේ දෙයට දුක කියලා කරපු දෙයට හොඳ සුදු පුරුල් ධර්ම හයකින් ආඩ්‍ය කෙරුවට පස්සේ ඊට සම්මානයක් දුන්නාට පස්සේ මේ ශරීරේ පාවිච්චි කරන ඕනම වෙලාවක ඉඳගෙනම නෙවෙයි හිටගෙන නෙවෙයි ඇවිදිමින් නිදාගන්නමින් කියන ඒ හතර ඉරියව් වෙනේ ඕන ඉරියව්වක ඉඳදී තමන් මැරිලා නැති බව අපි දැනගන්නේ මේ එකක ධාතු ගුණයකින් තමයි ඒ දැනෙන වෙලාවදී ඒක වෙන් කරලා හඳුනනවා නම් මේක ප්‍රකෘතිය මතුවෙන එකක් හිතාමතා ගත එකක් නෙවෙයි ඉල්ලලා ගත්ත ගත්තෙකුත් නෙවෙයි ඒ වගේම මේ පායක ලෝකෙකුත් නෙවෙයි අස්පනා අපිට තියෙන එකක් මේක දැකීමම වෙන්කොට හඳුනා ගැනීමම පරිච්ඡේදයකට දැන ගැනීමම පිරිසිදුකට දැන පිරිසිඳ දැන ගැනීමම විසුතුරුකට දැන ගැනීමම පතුරු අහලා දැන ගැනීමම විභංජ කර දැන ගැනීමම ප්‍රමෝදයක් ප්‍රීතියක් පසද්ධියක් සතියක් සංකජඤ්ඤයක් සුඛයක් මේ තමයි ආර්යයන් වහන්සේලා විඳින සුඛය පුතඥය මේක දුකයි කියලා ඩාඩි දානවයි කියලා වතුරුදි බහයි කියලා ආණ්ඩුවට ප්‍රසංගා විරුද්ධ පක්ෂයේ ඉඳගෙන ආණ්ඩු පක්ෂයේ ප්‍රසංගා කරනවා පිට වතුර දියව් නොදුන්නොත් බලාගනිව් කියලා මොනවදෝ සටන් පාඩ කියන. බුදුහාර කියන ඔබ දැනගනින් මුළු ලෝකයක් ප්‍රශ්න අමතක කරලා ඔබට වතුර නැති ගැටේ වැටෙනවනේ තේරෙනවනේ ආබන්දන ගතිය නැත්නම් කෙලවක් කරන ගතිය තියෙනවා කඳුලක් කරන ගතිය තියෙනවා ඔය කියන්නේ ආපෝ ධාතුව තමයි මෙහිම හිත අලවා වාසය කරපම් මේක ප්‍රමෝදයක් කරගෙන ඒක ප්‍රීතියක් පස්සද්ධියක් කරගෙන සතියක් සම්පජඤ්ඤයක් කරන සුඛයක් කරගෙන ඒකට යණ යන තැන මේ ප්‍රමෝදයේ ප්‍රීතිය තියෙනවා මොකද මේ ධාතු එකක් මොකෙක් හරි එකක් අපි පේනවා ජීවිතේ හැම චිත්තක්ෂණයක. ඒක වෙන්කර ගන්න පුළුවන් නම් ඒ හැම වෙලාවෙම තමයි ප්‍රත්‍යක්ෂ පිළිගත මේ කය විසින් මම ඉන්නවා ලොකු ශාංශ කියන්නේ අතරමහා ධාතුන්ගේ භාෂාව යෝගාවචරය තේරුම් ගත යුතුයි. අපි අතරමහා ධාතුන් තේරුම් ගන්නේ හටන් කරන්න නෙවෙයි. අභියෝග කරන්න නෙවෙයි. ප්‍රතික්ෂේප කරන්න නෙවෙයි. අයිතිවාසිකම් සඳහා හටන් කරන්න නෙවෙයි. ඉතින් මේ දේ කරනවා නම් මේක තමයි මේ මිච්ඡද මුරගා දේශනා කරන හතරමා ධාතුන්ගේ බණ වෙනුවට අපි හටන් ක්‍රම පුරුදු කරනවා. අපි අයිතිවාසිකම් ඉල්ල හටන් කරනවා. ඉතින් අපෙන් බෝ වෙන දරුවන්ට කොහෙන්ද සාන්තියක්? කවදද අපි මේවට පොඩි වුණ කියලා දෙන්නේ ඔය හැම හතරමා ධාතුන මතුලා තිනුඹට නිවන් දකින්නයි. ඔබ ඒවා නැති කරන්න උත්සාහ කළොත් ඔබ අකාමකාලාන්නේ නිවනයි සත්‍යයි ප්‍රකෘතියයි ප්‍රමෝදයයි ප්‍රීතියයි අසද්දයයි සතියයි සම්පජඤ්ඤයයි සුඛයයි කොයින් පිට කොහෙද වෙන සුඛ මේ විදිහට මේ ධාතු ගුණයක් මතු කරගැනීමේ දක්ෂකම ප්‍රතිපදාවාරා තීරුම් අරගෙන ඒ මතු කරගත්ත ධාතු ගුණය මේ සා ප්‍රදේශයක් කෙලස් කපන බව දැනගෙන කෙලස් කියන වචන පැත්තක දාන්නකො අසහනයක් කපන බව දැනගෙන ආතතියක් අපන බව දැනගෙන, දරත ගතියක් අපෙන බව දැනගෙන, දැවිලි දැවිලි ගැටෙන බව දැනගෙන මේ අස්පනා අපිට මේ ශරීරයෙන් මතුවෙන මේ ධාතු ගුණයක් ආබන්ධනෝ වදින ගතියක් එනකොට මම කොච්චර පින් කරලා තියනවද මේ මතුවිචි ධාතු ගුණය ඉස්සරහින් තියාගෙන රුවන්වැලිසෑයේ තිබක් පමණ වෙන ධාතුන් වහන්සේලා වගේ පැදකුණු කර කර වැඳ වැඳ ප්‍රමෝදේ බාහිර කරන්න දන්නවනම් වීජපස්සද්ධි බාහිර කරන්න දන්නවනම් සති සම්පජඤ්ඤය කියන්නේ මේක කියලා දන්නවනම් සුඛය කියලා මේක දන්නවනම් මොකටද දඹදිව යන්නේ? මොකටද රුවන්වැලි දිසාවේ වටේ ඇවිදින්නේ? ධාතු ටික මෙතන තියෙන්නේ. ඒක නිසා මේ ධර්ම ධාතු තියෙද්දී නැත්නම් ධර්ම චේතිය තියෙද්දී ධාතු චේතිය වටේ යද්දී එදා මේ මොකද මේ ධම්විවේකෙන් කියන පිළිසකට බැන්න ඒ හිටපු ගුරු මහාමුදුරෝ 16 දෙනෙක් හිටියා 16 දෙනාට බැන්නා. ඉතින් ඉන්න දන්න මෙතන ගිය කට්ටිය. කිව්ව කතා කරලා ඉවරලා මේ අයින් අපේ මහගෑණී ඉන්නවා. ලංකාවේ බුදුහාමුදුරුවෝ ගුරුම බුදුහාමුදුරුවෝ වෙනස්ද කියලා. මේ ආවේ මොකටද කියලා. ඉතින් මේගොල්ලෝ වර නැගුවා নানা ආකාර දේවල් අම්බෝ ගුරුම ජාතික හරීම ශ්‍රද්ධාවන්තයි. තවත් තේරවාද රටක් අපි දකින්නට ශ්‍රද්ධාව ඇති වුණා. ඒක ඕක ශ්‍රද්ධාව විතරයි. ඕක මෙතන අනිත් පැත්තට තියෙන ඕක හැලෙනවා. මොකක්ද තියෙන්නේ? ඊට පස්සේ මට සෑහෙන්න බැන්නා. ඒක වෙනම කතාවක්. ඒ කියන්නේ මට පරිවර්තනය කරනකොට මමයි අවුනේ ගැටේ. මම ඒක ආ ලොක්ෙක් කියලා ඒලා දිව කයියෙන් පරිවර්තන කරන්න පුළුවන් කියලා සෑහෙන්න අමාරු. ඉතින් කියලා ඇහුවා මේ මිනිස්සුන් අහපන් කියලා ධම්මචේති කියන්නේ මොකක්ද කියලා. ඇත්තට මම ඒක දැනගෙන හිටියා. ඉතින් මේගොල්ලෝ ධම්රී මැට්ටෝනේ ඉන්නේ කාටවත් ඒ වෙන්නේ නැහැ ධම්මචේති මොකද්ද කියන්නේ. මාත් ඉතින් මේ මැට්ටන්ගේ භාෂාවම පරිවර්තනය කරනකොට සායත මට බැන්න. ඊට පස්සේ මං කිව්වා එහෙමනම් ස්වාමීන් වහන්සේ සංවේදී උද්දවගත යුතු හතරමා ස්ථානද ධම්මදේවගේ අනේ මේ පිස්සු කෙලින්න තු හිටපන්. හතරමා මේ ධාතු චේති කියලා කියන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ඉස්ලාම් කියන සති හතර සතිපට්ඨානේ. ඔබ කොතනද සතිපට්ඨානේ කරුවත් ඔබ ධාතු චේතියක් තමයි. ධර්ම චේතියක් වඩපත් වෙනවා මේ ධර්ම චේතිය තියාන කොහෙද වටවලල්ල යන්නේ වඳින්න ඕනේ මොකද්ද බුදුහාමුදුර ප්‍රකෘති වශයෙන් වඳින්න ගියෝ කෝකටද මම දැන් අපි බලාපොරොත්තු වෙන ශරීර ගොඩාක් වෙලා සයිඩෝ ආශ්‍රය කරන්න අපිට හම්බුණා හැබැයි එක වචනයක්වත් අහගදන්නේ නැහැ හොඳට රත්තරන් මුද්දක් දාපුවා පිටින් හයිල් වෙන්න ටොක්කක් කරනවා වගේ එන්නේ ඉතින් මේ විදිහට අපතුල නිතරම හතරමා ධාතුන් බහල වෙද්දී ඒ හැම ධාතුවකම ප්‍රකෘති දර්ශනය පිටල ගැටිව නෙවෙයි සාපකරණයක නෙවෙයි මගහරින් හදන එක නෙවෙයි හස්පනා පිට පේන මේ ධාතුන්ගේ ස්වභාවය නැත්නම් ධාතුන්ගේ භාෂාව ආදී තේරුම් අරගත්තා නම් ඒක ඒකාන්තයෙන්ම සතර සතිපට්ඨාන වෙනවා කායන වචනවල එහා ගිය භාවනාවක් මම කතා කරන්නේ කායනසන හරහාගේ භාවනා නැත්නම් සති ඒකෙන්ද මේ හිත යොදවන්ට කායනපසන සතියක් මදි ඊට දෙලිය යන්න ඕනේ. ඒකට තේරුම් ගන්න ඕනේ කායනපසන කියන 14 ආකාරයෙන් එකක් තමයි හතර මහා ධාතුන් රූප ධර්ම. දැන් මම ඉස්සරහ කියන්නේ ආපෝ ධාතුව. ආබන්දන ගතිය, පැකිලෙන ගතිය. ඒක කවුරුත් කියප ගන්න නෙවෙයි. ඒක හේතුඵල වශයෙන් මතුවෙන මට තියෙන එකම දෙයයි. ඒක වෙන්කොට හඳුනගන්න මේ පාඩවි නෙවෙයි. වායෝ නෙවෙයි, තේජෝ නෙවෙයි, ආපෝ ධාතෝ නෙවෙයි ලහු ලක්ෂණ. මේක ගරු ලක්ෂණ නැත්නම් අපි බැඳෙන ගතිය, වැగిරෙන ගතිය කියලා දැනගෙන එහි හිත බැඳුවා නම් ඒක වෙනසක් තමයි. ඒක පිළිබඳව සැක කරන්න එපා. ඒක දුක. නමුත් ලෝකයක් දුක් අයින් කරන මේ පුංචි මහා විශාල ගලක් අයින්කට පොඩි ගලක් වාංගුවට ගන්නවා වගේ. ලීවර් කරන්න ගන්නවා වගේ. මේ කය අපට දීලා තියෙන්නේ ලෝකයක් කල්පනා කර කර ඉන්නවට වැඩිය අතීතනාවලද වශයෙන් අතන මෙතන වශයෙන් අනුකුත්ලයන් වශයෙන් මේ කය නිතරම කතා කරන ධාතු මනස්කාර භාෂා තේරුම් ගන්න දැන් මං ඉස්සරහා ඉන්නේ ආසවල් ධාතුව නැත්නම් ආසවල් භූතය කියන්නේ අතරමා භූතය කියලා කියනවා ඉතින් සමහරවිට ඇත්තටම මේක භූතය කියලා නුල් බඳිනවා සෙත් කවි කියනවා තොවිල් නටනවා ඇයි මේ මොකද වෙන්නේ කියලා නමුත් මේ හැම එකක්ම ඇවිල්ලා ප්‍රකෘතියයි කෙටි භාෂාවෙන් කියලා දෙන්නේ බුදුබණක් ඒ බණ තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ මරැඳේ ඉන්න මාරාන්තික අවස්ථාවේ ඉන්න මේ සිටුවරට මතක් කරන්නේ න ආපෝ ධාතු උපාදිස්සාමි නචමි ආපෝ ධාතු නිසිතං විඥානං භවිෂති इति එවම්පි තේ ගාපති සික්කිතබ්බා දැන් මෙතෙන් අභිහිදම අපි තියෙන උකුමලයක් හරි කමන්න ප්‍රමාණික ඥානෙ තේරුම් ගත්තයි තේරුම් ගත්තට පස්සේ යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් මේ වැඩ කරන්නේ ආපෝ ධාතුව කියලා මෙන්න මෙවැනි තර්ක දෙකකින් පුදුමාකාර විදියට මනස විශ්වගත කරගන්න. එකක් තමයි මේ ආපෝ ධාතුව ආපෝ ධාතුව වශයෙන් දන්නේ නෑ මම වැඩ කරන්නේ ගෑණියෙක් ගැංගේද පිටිමේ ගැංගේද කියලා. ආපෝ ධාතුවට එහෙම කල්පනාවක් නැහැ කනත්මයි. නමුත් මේ ගෑණි හරි මේ මිනිහා හරි අර ආපෝ ධාතුව අල්ලන්නේ හිත නරක කරගන්න. කොයිලට වැඩිය අම්මනකමක් තියෙනවා. දෙදේ තරදීවකමක් තියෙනවා. මෝඩකමක් තියෙනවා. ඒ නිසා මේ ඇවිල්ලා තියෙන ආපෝ ධාතුයි ආපෝ ධාතුවට නෑ ගාණක් මේ ගෑනියද පිටිමේද පණ ඇති එකද පණ නැති එකද උඩද තියෙන බිමද තියෙන කියලා ධාතු වල කිසිම සීමා කිලුමක් නැහැ. ඒක ඒක තේරුම් ගත්ත ගමන් තේරෙනවා මේ කොහෙදෝ යන ධාතුවක් ඉස්සරහට කරගෙන අපි දුක් කරදර ගන්න දුක් පීඩා ගන්නවා අන්නේ ඒ දක්ෂකම තියෙන කෙනාට හම් වෙන වර වරය තමයි නම්බුනාවේ තමයි පුත්තජණය කියන්නේ. බුදුහාමුදුරුවෝ තවත් නම්බුනාවක් දෙනවා පුද්ගලයයි කියලා. පුද්ගලය කියලා කියන්නේ මේ වගේ අහකන ධාතුන් වලින් දුක් කරදර ගන්න එක ඌට ඒකාන්තයෙන්ම අපායකට ඇරලා තියනවා කියලා බුදුහාමුදුරුවෝ පර්මනන්ට් මෙම්බර්ෂිප් එකක් දීලා තියෙනවා. කාඩ් එක වෙන්න පුළුවන් අපායට යන්න පුළුවන්. පුද්ගලයා කියන මනුස්සයාට ඕනම වෙලාවක අපායකට ඇරලා තියෙන්නේ අතරමහා අපාය සකගේය සදිසං කියලා. තමන්ගේ gedara වගේ මොකද අහුවෙන අහුවෙන කුණු කන්දල් අරගෙන කිත් පීඩා ගන්න එක තමයි ඒ මදිවට අල්ලපු ගෙදෙට්ටත් ඒ පීඩාව දෙනවා. දරුවන්ටත් උගන්වනවා. යාළුවන්ටත් කියලා දෙනවා. විශාල ජනමාධ්‍ය අර ජනතාවක් සම ගන්නවා. ඉතින් ඒ ඔක්කොම පුද්ගල ගණනට වැටෙනවා. ඒ පුද්ගලයාට අපායට යන්නේ ආය වෙනම වේටින් ලිස්ට් එකේ ඉන්න ඕනෙත් නැහැ. ට්‍රැෆික් ජෑම් එකකුත් නැහැ. හයිවේ එකේම යන්න මේ කිසියම් තැකීමක් කරන්නේ නැති නොදන්න පඩවි ධාතුවක් අල්ලන දුක් විඳිනවා. ඒක දෙක ඒ ධාතු ගුණයට හිත ගිය ගමන් ආනපනියොත් වායෝ ධාතුව අපි අද කතා කරන්නේ ආපෝ ධාතුව උණුසුම සිසිලස තේජෝ ධාතුව පටවි තද ගතිය. ඉතින් ගියාට පස්සේ හොඳට ඇත් එක වහගෙන පටවි ධාතුවට හිත වද්දාගත්තා. අරමුණු කරා. නිමිති කරගත්තා නම් හොඳට බලන්න මට අයිති පටවි ධාතුව මේකයි මට නොවන පටවි ධාතුව මේකයි කියලා. ආපෝ ධාතුව මම මේ මම නොවේ. මේ වායෝ ධාතුව මම මේ මගේ නොවේ වායෝ ධාතුව කියලා මම සහ මම නොවේ කියන සීමාවක් මොන්නම විදියකට හිතා ගන්න බෑ. ඒ තරම්ම මේ සම්පූර්ණ විශ්වයේ පවතින පඩවි කොටාශය මම කියනවා, තව පඩවි කොටාශය මම නෙවෙයි කියනවා. ඒ දෙක අතර බුදුමාකාර වෙනසක් තියෙනවා. නමුත් ඒක පෙන්වන්න පුළුවන් මායිමක්. මමසා මම නෙවෙයි කියන මායිමක් ධාතු මනසකාට ගියාට පස්සේ නැහැ. ඒක විදේශ විනිමයක් වඩපත් වෙන ඕනෙකටට වළංගු සල්ලි වගේ ධාතු මනසිකාරයෙන් දෙවියෝ බ්‍රහ්මයෝ බුදුහාඳුරෝ දේවදත්ත පු탁 ජනයා රහතන් වහන්සේලා ගස් ගල් සියල්ලම සමාන නිසා ධාතු මනසිකාර භාෂාව තේරගත්තොත් මුළු විශ්වයම තේරුම් ගන්නවා. දහක් ගලක් උඩ තියෙන දහකට විත් ඔච්චරයි. ඒත් මගේමයි. බුදුහාමරගේ දිනපට දහක ඔච්චරයි. ඒත් මේක වගේමයි. දේවදත්ත ගාව තියෙන එකත් එච්චරයි. ප්‍රභාකරන් ගාව තියෙන එකත් එච්චරයි. ඒ වගේම දෙයයන් ආශ්‍රිත තියෙන ඔච්චරයි. බ්‍රහ්ම ලෝකෙත් තියෙන එච්චරයි. ධාතු දැනුම මුළු විශ්වය පුරාම පැතිරෙනවා. නමුත් මේ මගේ ධාතු කියලා අල්ලපු ගමන් අපි පෘථග්ජන වෙනවා මේ කොටසට හිර වෙනවා ඒකට විශ්වගත දැනුමට අපි තුලස් විශ්වගත දැනුම කියලා කියන්නේ විශාල පුස්තකාලය. ඒ පුස්තකාලය අපි විහිං වහගෙන ඒ මොකද ධාතු කුටි ටික බෙදාගෙන මේක මගේ කියාගෙන අරක මම නෙවෙයි කියාගෙන මේ කරන අර්බුදකාරී සටන ඒකාන්ත වශයෙන් සැලසුම් කරන්නේ විඥානේ මම සහ මම නොවේ කියන දෙක බෙදාගන්න. ඒ මම සහ මම නොවේ කියන බෙදීම බෙදා ගන්න විඥානයේ දන්න දහංගට හේරම දාන. බොඩ පෙරක තෝරකම් දිගටම දෙනවා. නොමිලේ නීතිඥ උපදෙස් දෙනවා. අපි කියන්නේ ඒවට බොඩ පෙරක තෝරකම් ඒ වගේම ෂටගති මායාවේ ගති වංචනික ගති කිලෝරක් නැතුව තියෙනවා. ඒ නිසා මේ අල්ලගත්ත පට විදාතු අරගෙන ආ ඒක ගැන හක්කන් දුන්නක මගේ ඔක් ගණන් ගණන් ගන්න එපා ඔක මගේ නෙවෙයි කියලා මේ කරන විඥානය කරන මේ දෙකට බෙදලා ආණ්ඩු කරන ගතිය වෙන්කොට දක්වන ගතිය අටවි ධාතුව දඩමීම කරගෙන මෙන්න මේකට ඉද නොවීම පිණිස මේ ශරීරය කියලා අල්ලගත්ත ධාතු වශයෙන් අල්ලගත්ත දේ බදා ගන්න යන්න එපා බදා ගන්න බැරි මොකද ඒ ධාතු මොන විදිහවත් ඔබ බදා ගන්න කැමැත්තක් නැහැ ඒක වැඩ කරන්නේ න්‍යාය ඉත්තු නියාම කම්ම නියාම චිත්ත නියාම බීජ නියාම ඒ වගේම උඹේ මනසින් දාගන්න සීමාව මේක මගේ කියාගන්න එක කවදාක සාක් වෙන්න කවුරක්වත් නැහැ ඒ නිසා උඹට ධාතු මනසිකාර මට්ටමට බස්සගෙන මේ උපමාන දෙක දැම්මට පස්සේ ඔක අල්ලන්න බෑ හුලං බදන්න බැරුව වගේ ඇති හුලං අල්ලන්න බැරුව වගේ දැලකින් ඕක නැතුව මෝඩකම තිබුණොත් විතරයි මේ පටවේ මගේ මේක මගේ නෙවෙයි කියලා වෙන් කරගන්න හදන්නේ. ඉතින් එතකොට පටවි ධාතුව hina නලු බඩෝ අද්දික බඩ බැඳගෙන ඔලොක් පොලොක් පොලොක් පොලොක් පොලොක් පොලොක් මේ අමනේ ආමේ කකතිරුවා මැරෙනකම් මේ ඉදම් බදාගෙන නැඩුවට මැරෙන දවසේ අඩි 6යි නෙමුන්ට ගොනේ කරන්නේ. එතකන් ඉන්නකන් කොච්චර ඉදන් නඩු කියන ඊර්ෂ්‍යා ක්‍රෝධ මානකම් කරගෙන වටකටළු බැඳගෙන නක්නවාද කියලා. මහා පොළොව hina වෙන එකක් තමයි හතරම hinaවෙන් එකක්. ඊට පස්සේ මැරිලා ගිහලා ආයෙ ප්‍රතිචාරම ආයෙ බදාගන්න. බොම කිරුමිනියක් වුණොත් බොම්බෙක් අක් බදාගන්න. මිනිහෙක් වුණොත් ඉඩම් බදාගන්න. එක එක එක එකක් බදාගෙන මේ කරන නාටකම දිහා බලනකොට පොළොවට කෙලින්ම හොට්ලයින් එකෙන් කතා කරන්න පුළුවන් නම් ගියාවි. ඕන්න උඹලගේ තාක දියුරුකමේ වගේ. බුදුහාමුදුරෝ ඕකයි කියන්නේ. ඕකේ දහස් මානසිකාරේ දහස් වංශකට බාර දීපා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වා ජෝර්ජ්ජුගේ දේ ජෝර්ජ්ජුන්ට දීලා දාපල්ලා. ඔය ධ්‍යානයට ගම කරදරයි. ඔය රුපියල් කාසු වල කොළවල මුදල් නැමැති අසහන් කරලා තියෙන ඉත ඌටයි තින්නනේ. ඉත ඌට දීලා නේ ගන්නේ. ඔබ සාක්ෂි දාගත්ත ගමන් කවදද? ටැක්ස් කරනවා. ඒ ආයතන සහ නීති පද්ධතියට අහු වෙනවා. හැල්ලි ඉසලෝ මේක දෙනවා අපිට. දීලි වෙලා කොක්ක ගසනවා. බුදුන් කියන යමක් මහන්නේ උඹලට නොවෙන අතරකට. අධ්‍යයනයට පස්සේ හම්බෙන ජොලිය දන්නා නම් කද්දාකත් එකක් අත ගන්න. කක්කම. අත ගන්නකොට ගඳක් ගන්න. දවසක් මට මතකයි ඔය බෝධි පූජා කරන ලොකු ගාන්තෙත් එක්ක කන්නේ පන්සලේ ගිය වෙලාවේදී ඉඳ ගන්න පුතුවක් නැති නිසා වෙත්තමුනි මහත්තයා දුවගෙන ගිහිල්ලා කල්ලි පන්සලට ගිහිල්ලා ආංශි පුතුවක් ගෙනා ලොකු සංස්කාර බොහොම ලොකු මහත්තයාව හදි වෙන්න ඕනේ මම වයසයි පාඩු වෙන්න එපයි කියලා. දැන් මහත්යවසා පුතු උසගෙන එනකොට වංශාක්කේ තිබුණ කාසි ටිකක් සලම් බලන් සලම් බලන් සලම් බලන් ගල මුළු ගෝවලුවම සද්ද කරනවා. සද්ද කරනකොට විතුන් වහන්සේගේ ලොකු ස්වාමීන් වහන්සේට බලන්න ස්වාමීන් වහන්සේ ඕනේ නැති දේවල් කරේ දාගත්තාම මොනතරම් ගෝසයිද මොනතරම් මේ කරදරද නේද කියලා. ඒක ලොකු ස්වාමීන් වහන්සේ සාක්කේ මුල බලන්නේ කොච්චර කුරුඳ ඇවිලා තියෙනවද. අත දාලයි අත අරගෙන. අනික සාක්කුවේ නැහැ. කුණු නැහැ. ඒසක ඔය කුණ තියෙන තැන කුණු දෑවෙන්නේ නැහැ. ඒක නිසා මේ ලෝකේ තියෙන මේ ආපෝ පඩවි තේජෝ ආයෝ අල්ලගෙන අපි එක එකකට පුංචි කාලේ සෙල්ලම් ගෙවල් හදනවා වගේ සතපයි කාසියක් උඩ කොලයක් තියලා පැන්සලේ යටවැත්තේ මුලලා. අපි සතපයි කාසියක් වනේ කාසිය ඕකයි මේ සතපයි වල කිසි වෙනසක් නැහැ. සම්මුතියක් විතරයි කියන්නේ. මෙව අල්ලගෙන සෙල්ල කෙලගු සෙල්ලමකට තමයි කරුවත් chance මේ ජීවිතේ දකින්නේ. කුමර කුමරියන් කරන වාලුකා ක්‍රීඩා. පොඩි සංඥාවකට වට වෙලා මේ ආපෝ මගේ මේ ආපෝ මගේ නෙවෙයි කියලාගෙන ඉතින් රෝහිණී නදී අල්ලගෙන ඒ ස්කෝලික ආක්‍ය වංශ දෙක වතුරට රණ්ඩු කරනකොට මේ තමන්ගේම අප්පගේ කුලේ අම්මගේ කුලේ රණ්ඩු කරනකොට බුදුරජාණන් වහන්සේ කොච්චර උත්සාහ කරාද මේ ගලන වතුරට මොකද්ද මේ රණ්ඩුව කියලා වනසගත්තා සම්පූර්ණ මනස ගත්තා මේ වතුර ටික මගේ මේ වතුර ටික මගේ නෙවෙයි කියලා. ඒ වගේ අපි මේ ශරීරයේ තියෙන මේ වතුර ටිකට මේ කරන නාඩගම 100%ක් අමතක කළ ජීවත් වෙන්න බැරි නිසා බුදුහන්සේ සම්පූර්ණ අමතක කරන්න කියන්නේ. ඉතින් ගන්න ඕනේ අත්‍යවශ්‍ය ප්‍රයෝජන සරලා ගන්න ටික අරගෙන ඒක ප්‍රයෝජන සලකලා පාවිච්චි කරපන් ඉන්නේ එහාට ඔබ ප්‍රේම කරන්න එපා. ඒකට අල්ලබදා ගන්න යන්න එපා. එතකොට ඒක ප්‍රයෝජන සරා ගැනීම නිසා අනවශ්‍ය දේවල් මම කියා ගන්න යන්නේ නැති ගතියක් තමයි මේ ආපෝ ධාතුව අල්ලගන්න එපා කියන එකෙන් කතා කරන්නේ. ඊට පස්සේ හිතනද මේක ලේසියට කියලා දෙන්න පුළුවන් පණිවිඩ කරන්න ඕන නිසා අක්ෂිත ඇගේ අපි වායෝ ධාතුව ඇල්ලුවයි කියලා හිතන ආශ්‍රව ප්‍රසවාසයේ. ඒකක් ගන්න ආශ්‍රව ප්‍රසවාසයේ හේතු කරන ලෝකයක්. දුක්ඛයෙන් කරලා පස්සේ නිකමට හිතනද මේ අල්ලගත්ත වායෝ ධාතුව නිකන් ආශ්‍රව ප්‍රසවාසයත් ජීවෙනකම්ම බැලුවට පස්සේ මොකද්ද ඉතුරු වෙන දරතේ කියේ? මොකද්ද ඉතුරු වෙන දුක කියලා? මොකක්ද ඉවතෙන් දැවිල්ල කියලා මොකක්ද ඉවතෙන් තැවිල්ල කියන නිසා මේ ජීවිතේදිම මේ වායෝ ධාතුවට අඩු කරලා වායෝ ධාතුවට ගෙවම් කරන්න පුළුවන් තැන රූප ධාතු වලින් අපි බුදු වෙන තැන මේකම ආපෝ ධාතුමුත් කරතයි පාඨවි ධාතුමුත් කරතයි තේජෝ ධාතුමුත් කරතයි ඒ නිසා මේ පාඨවි ධාතුවට ආපෝ ධාතුවට අඩු කරන්න ඒක කඳුක තැම්පත් කරලා හොඳුක්කු ගල්ලලා වඳින්න නෙවෙයි ඒක දැක දැක බලන්න උඩ එකක් ජවන්නේ ගිවන් වීමෙන් අපි රූප ධර්ම පිළිබඳව සම්පූර්ණ විමුක්තිය ලබනවා නම් සර්වචනංශ සඳහන් කරනවා ඒක විමුක්තියක් බව නිරෝධයක් බව ඒක විරාගයක් බව කවදාකවත් තක්කන මනසට තේරෙන්නේ නැහැ. මෙච්චර අස්පනා අපිට ලබන්න පුළුවන් මේ විමුක්තිය රූප ධර්මයේ විමුක්තිය විරාගය නිරෝධය කවදාකවත් විරාගයක් නිරෝධයක් විමුක්තියක් බව ලෝකයක් පිළිගන්න කැමති නෑ මොකද ලෝකයක් පිළිගන්න තියෙන ගොඩක් එකතු වීම පොහසත්කමක් බුදුහාමර පෙන්වන්නේ ගෙවම් කරන ක්‍රමයක්, ක්ෂය කරන ක්‍රමයක්, වැය කරන ක්‍රමයක්, නිරුද්ධ කරන ක්‍රමයක්. ඒක මේ දවස් 7න් අස්පන අපිට පෙන්වන්න පුළුවන්. මේක දැක්කට පස්සේ පුළුවන් මනෝමය කය අයින් කරන හැටි කියලා දෙන්න. එතන අරූපී කය අයින් කරන හැටි කියලා දෙන්න. ඒ ඉස්ලාම අපි කරන්නේ මේ දරත කය, පොලාරික කය, කබලිකාර ආකාරය රූපී කය මේ විදිහට බුදුහාමර විචින කන්නාඩියට දාලා ප්‍රතිපදාවට දාලා කෙලස් අඩු කරන වැඩේ කෙරුවොත් මෙතන ඉන්න පිරිස් මේ වෙනකොට ඕකෙන් 95ක් විතර කපලා ඉවරයි. දන්නේ නැහැ. තව 105ක් විතර තියෙනවා. අර 95ත් එක බලන මේ ඒ 105ක් ගානක් නෑ නමුත් ප්‍රතිපදාව සම්මාදිට්ඨිය යෝනිසමංස්කාරය හරියට මේක මේක ප්‍රමෝදය මේක ප්‍රීතිය මේක පස්සද්ධිය මේක සතිය මේක සම්පජන්‍ය මේක සුඛය බව දන්නේ නැති නිසා අර කයෙන් එන පුංචි දර්දගෙන නඩු කිය කියා රණ්ඩු කර කර අයින් වෙච්ච දුක්කඳ දකින්න නැතුව ඒකට සමානලාට වර්ධයට පටලවා ගන්න. ඉතින් අපි නැවත නැවතත් බොහෝ කොට ආය රූප ධර්මෙන් ගන්න ආය ගෙවම් කරන්න ආය එන්න ආය ගෙවම් කරන්න යනකොට සර්වඥාන්සේ කියනවා දවස් කුඹටම තේරෙයි මෙච්චර ලස්සන ගෙවම් කිරීමේ ක්‍රමයක් තියේදී අත්දකලා තියේදී මේක පිළිගන්න කැමති නැති නිසා වැඩ ඉවර කරන්න නැතුව මැරෙලා ඉඳලා තවත් ආත්මයකට යනවට වැඩිය මේ ජීවිතයේදී මේක අයින් කරොත් දරතේ කය පිළිබඳව මනෝමය කය සහ අරූපී කය හරහා ගිහිල්ලා සම්පූර්ණ දෙකකින් කියලා බලනවා. ඉතින් මේ අනාත් වෙන්නේ කිසිතුමාන් දේශනා කරපදී මේ අත්ව තාම මරණ ගන්න නැහැ. මං හිතන මැරෙලා නැහැ කියලා ගන්න. අන්න ඒක මතක තියාගන්න මේ වාඩි වෙලා පරියන්කේ ඉන්නකොට මම මැරිලා නැහැ කියන එක හොඳට සීපත් කරන්න. මට නිින්ද කියලා නැහැ කියන එක සීපත් කරන්න. මම ක්ලාන්ත වෙලා නැහැ කියලා ඕකමයි නෙවෙයි. යම් චිත්තක්ෂණයක ඇද්දක වහගෙන ඉන්න සුවසේ වාඩි වෙලා ඉන්න ගමන් මැරිලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ නිින්ද කිල්ල නැහැ ඒකට සමාදම් වෙනවා නම් තවත් මොනවද ඉන්නේ අපිට ඒක මන් මං කියන්නේ මේක නිවන කියලා මම මේ බබා රවට්ටන්න හදන්නේ රවට්ටලා මේකෙන් නිවන කියලා ගත්තොත් ඉතුරු කැලේ එච්චර අමාරු නෑ. ඒකයි මම කියන්නේ මෙතන ඉන්න කට්ටිය බොහෝ කොට ඒ මට ලැබිලා තියෙනවා. ඒකටම අනුකම්පා කරගෙන ගරු කරගෙන සමාදන් වෙලා ඉදිරියට ගියොත් අපිට තේරෙන පටන් අරගෙන අපි ඒ ප්‍රතිපදාවට ඇහෙන වැඩ කොටසක් කරලා තියෙනවා කිය. ඒක සමාදන් වුණේ නැත්නම් තෑග දුන්නට තෑග බාරගත්තේ නැති වෙහෙස ඇවිල්ලා තියෙනවා. ඒ වෙහෙස නිසා අපි මේ අනවශ්‍ය දුක් ගන්නේ. ඒ නිසා මම කියන්නේ මේ ටිකක් කරුවා කියලා ලෝකේ තියෙන ඔක්කොම ප්‍රශ්න විසඳනවා කියලා. නමුත් ලෝකේ ප්‍රශ්න තියෙදී අපිට මේකට යන්න තියෙන ඉඩ වළක්වන්න මොනම බලවේගයක් නැහැ. වර්තමාන මොහොතට ඉන්න කයට හිත ගැනීම වළක්වන්න පුළුවන් මොන බලවේගයක්වත් ලෝකේ නැහැ. ඒකම සමාදන් වෙන්නේ කියන පමණක් කතා කරන්න වැරදිච්ච පරිච්ඡේද ගැන කතා කරන්න එපා කතා කරන්න කරන්න කරන්න කෙලස් වැඩෙනවා. ඒ නිසා මේ ආපෝ ධාතු අල්ලන්න එපා. ආපෝ ධාතුවට අඩු කරලා ඒකත් ගෙවන් වෙන මේ ක්‍රමය මෙතෙක්කල් භාවනා කරපු මේ පිළිසෙට මේ ධර්ම දේශනාවන් සායිස්මතු වෙලා සතුටින් සමාදානෙන් මේ දේ කරගෙන යන්න ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවයි අද දවසේ ධර්ම දේශනාව මෙතෙන් නතර කරනවා ශිරු දිනාට සනසි මුදා වේවා කියන ප්‍රාර්ථනාවයි Thank you. කාට හරි තියෙනවනම් අවස්ථාව ඇටියට විනාඩි කිහිපයක් අපිට ගත කරන්න පුළුවන් ධර්ම සාකච්ඡාවක ස්වරූපේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල ස්වරූපේ එහෙම නැත්නම් අපි මෙතනින් උදේ වගේ වැඩ පිළිවෙල වැඩ සතිವಾರය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂ කැපිපෙන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒ නිසා අපි මෙතනින් විජේවරයේ සචිවාරය સમાપ્ત කරනවා උදාරා ජයසිංහ මම හිතන්නේ මේ අද සභාවේ නැහැ මේ අවස්ථාව කරගන්නවා මේ පිරිස වෙනුවෙන් මහ වේදාල සූත්‍රයේ ඉස්සරණ දේශනා යටතේ සම්පාදනය වෙච්චි CD එකත් towards an inner peace කියන ඉංග්‍රීසි පොතත් ධර්ම දානයක් වශයෙන් දෙන්න එතුමින් සඳහන් කරනවා මේ පින් ඒකාන්තයෙන්ම දැනට රෝගී තත්ත්වයේ පසු වෙන අපේ ප්‍රතිපූජනීය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේට නිරෝගී චුවත් දීර්ඝාසත් ලැබීම පිණිස හේතු වාසනා වේවා කියන සාදුකාරය පාත්ණ්ඩී කියලා. ඒ වාග්යම යටින් සඳහන් කර තියෙනවා දැන් අසනීප සිද්දට ඒ උදාරජාසිංහගේ පියාණන්ට සහ මහපාඩත් ඒ නිරෝගී සුවය පිණිසම මේ කුසලයේ එකසේ හේතු වාසනා වේවා මෙන්න ධර්ම දාණය පිණ හේතු වාසනා වේවා කියලා සාදු කරපාතෝ. එතකොට හැම කෙනෙකුටම ඉන්න තැනට මේ පිට පිට පිටක් ලැබෙවි. ඒකට අනුග්‍රහ කරන්නයි කියලා කියනවා.